ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සද්ධර්ම ශ්‍රවණාභිලාෂයෙන් සහ සම්බන්ධ වූ ඔබ සැමට තෙරුවන් සරණයි. නිවන් මඟ පූර්ණය කරනුවස් ඝෝර සසරක ඇවිද යන ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් අප තථාගතයන් වහන්සේ දේශනා කළ අතිගාම්භීර වූ සූත්‍ර දේශනාවක් වන සබ්භාසව සූත්‍රය අනුසාරයෙන් කෙලෙස් දුරු කරන විවිධ උපාය මාර්ග යන මාතෘකාවත ප්‍රකාරව අදත් සෙනසුරාදා දින ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට මේ ගෞරවනීය ආරාධනය පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී පූජ්‍යපාද ආචාර්ය කුකුල්කුනේ සුදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේටයි ඔබ වහන්සේට අපගේ උත්තම নমස්කාරය අවසරයි ස්වාමීන් වහන්ස. දරුවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපේ සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. එතකොට පසුගිය සති තුනක් මුළුල්ලෙම අපි කතා බහ කළේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේහි දෙවන සූත්‍රය වන සබ්බාසව සූත්‍රය පාදක කොටගෙන කෙලස් දුරු කරන විවිධ උපාය මාර්ග කියන මාතෘකාව යටතේ අපි මේ සූත්‍ර දේශනාවේ ඉන කරුණු සාකච්ඡා කළේ. ඒ අනුව මූලික වශයෙන් සූත්‍ර දේශනාව ගැන හැඳින්වීමක් සිද්ධ කරලා ඉන් අනතුරුව අපි පසුගිය සතියේ ඒ කෙලස් දුරු කරන එහෙම නැත්නම් ආශ්‍රව ධර්ම දුරු කරන ක්‍රම හතක් බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍රය දේශනා කරනවා. ඒ ක්‍රම හතෙන් පළමු ක්‍රමය අතිභික්කවේ ආසවා දස්සනා පහතබ්බා කියන මේ පළමු කාරණේ අපි පසුගිය සතියේ සාකච්ඡා කරලා නිමා කළා. අද දවසේ අපට සාකච්ඡා කරන්නට තියෙන්නේ දෙවන කාරණය අත්ති ආසවා සංවරා පහතබ්බා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්මය පවතිනවා. එතකොට මොනවද සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම කියන කාරණය බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ ඉන් අනතුරුව පැහැදිලි කරා. එතකොට අපි මුලින්ම පැහැදිලි කළා මෙහි සංවරයයි කියලා කියන්නේ සති සංවරය. සිහියෙන් යුක්තව ෂඩේන්ද්‍රයන් සංවර කර ගැනීම පිළිබඳව තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ පිළිබඳව සූත්‍ර දේශනාවේ දැක්වෙන්නේ මහණෙනි සංවරයෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රවය කවරේදයක් මහණෙනි මේ සස්නේහි මහනතෙමේ නුවණින් සලකා චක්කුන්ද්‍රිය සංවරයෙන් සංවත වෙසෙ චක්කුන්ද්‍රිය සංවරයෙන් සංවත නොවි වසන්නහුට පීඩා කර වූ පරිදා ක්ලේශ පරිදාහ කෙනෙක් උපදිත් නම් චක්කුන්ද්‍රිය සංවත වසන ඔහුට මෙසේ ඒ පීඩාකාරී කෙලස් පරිදාහයෝ නොවේති. නුවණින් සලකා සෝතේන්ද්‍රිය, ධානේන්ද්‍රිය, ජීවහේන්ද්‍රිය, කායේන්ද්‍රිය, මනේන්ද්‍රිය සංවරයෙන් සංවෘත වේ. ඒ තනත්තාට ඒ ඒ ඉන්ද්‍රියන් පීඩා ඇති කරන, පරිදාහය ඇති කරන ඒ ක්ලේශ පරිදාහයන් ඇති වෙන්නේ නැහැ. මේක තමයි මේ සති සංවරයෙන් එහෙම නැත්නම් සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ක්ලේශ ආශ්‍රව ධර්ම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට තථාගතයන් වහන්සේ මෙහිදී දක්වන්නේ අපි නිතර කතා කරන ඉන්ද්‍රිය සංවරය පිළිබඳව. එතකොට සීල ප්‍රතිපදාවෙහි අංගයක් හැටියටත් වෙනම සීලයක් හැටියටත් ඉන්ද්‍රිය සංවරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍යසන්නිශ්චිත සීලය, ආජීව පාරිශුද්ධ සීලය කියලා මෙහෙම සීලය සතර ආකාරයකින් දක්වනවා සතර සංවර සීලය හැටියට. එහි ප්‍රධාන කොටසක් තමයි ඉන්ද්‍රිය සංවර සීලය. ඒ වගේම නිර්වාණගාමිනී මාර්ගයේ හැම විටම සතිය පිළිබඳව කතා කරනකොට ඒ සෑම තැනකම මේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව කතා කරනවා. ඒ වගේම භාවනාව පිළිබඳව කතා බහ කරනකොට ඒ සෑම තැනකම මේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව කතා කරනවා. මේ විදිහට නිර්වාණගාමිනී මාර්ගයේදී නිතරම කතා බහට ලක් වෙන ප්‍රධාන කාරණයක් තමයි ඉන්ද්‍රිය සංවරය. ඒ කොමක් නිසාද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උත්පත්තියෙන් මිනිස් සිත ප්‍රභාස්වරයි. පබස්සර මිදම් භික්කවේ චිත්තක්. එතකොට මේ මිනිස් සිත උපතින් ප්‍රභාස්වරයි. නමුත් බාහිර උපක්ලේශ ධර්මයන් නිසා තමයි එය කෙලසීමටපත් වෙන්නේ. එතකොට අපි බොහෝ අවස්ථාවල සාකච්ඡා කරනවා මේ ක්ලේශයන්ගේ අනුශය අවස්ථාව අපේ මනසේ පැවතුනාට අර පරිඋත්ථාන ව්‍යතික්‍රමන කියන අවස්ථාවලින් සිත හැම විටම කෙලෙසී පවතිනවා කියලා නියමයක් නැහැ. ඒ කියන්නේ දැන් ලෝභය නැමැති අකුසල මූලය අපේ මනසේ තිබුණට එහෙම නැත්නම් තණ්හාව නැමැති ඒ අනුශේ ධර්මය අපේ සිතේ තිබුණට හැම මොහොතකම අපි ලෝභයෙන් ඉන්නවා කියලා නියමයක් නැහැ. ඊළඟට පටිඝය නැමැති ඒ අනුශේ ධර්මයේ ක්ලේශ මූලය අපේ සිත සතන් වල තිබුණට අපි හැමතිස්සෙම කෝපයෙන් ඉන්නවා කියලා නියමයක් නැහැ. එතකොට මේ මනසේ තියෙන අනුශේ ධර්ම අවදි වෙන්නේ ඊට යෝග්‍ය ආකාරයෙන් බාහිරින් කරුණු පැමිණෙනකොට. ඒතකොට බාහිරින් කරුණු පැමිණෙන්නේ කොහොමද? මේ ෂඩේන්ද්‍රයන්ගෙන්. ඇසින් ගන්න රූප, කනින් අහන ශබ්ද, නාසයෙන් ගන්න ආග්‍රහණ, දිවෙන් ලබන රස, කයින් ලබන ස්පර්ශ සහ සිතින් ගන්න අරමුණු. මේ ෂඩේන්ද්‍රයන්ගෙන් ගන්න අරමුණු නිසා තමයි අර ආශ්‍රව ධර්ම එහෙම නැත්නම් අර ක්ලේශ ධර්ම එහෙම නැත්නම් අනුශය ධර්ම පරිඋත්ථාන කියන தත්ත්වයට පැමිණෙන්නට අවකාශයක් ලබන්නේ. අපි ඒක සිහිපත් කළා අර අලු යට තියෙන ගිනි පුපුරක් මතු පිටට පෙනෙන්නේ නමුත් පුළුන් ටිකක් හරි කඩදාසි ගුලියක් හරි උඩින් දාලා තිබ්බොත් ටික වෙලාවක් යනකොට යන්තමට දුම් ගහන්න පටන් අරගෙන ඊට පස්සේ අනුක්‍රමයෙන් ඒක වර්ධනය වෙලා එකවරම ගිනි දළු මතුවෙන්නට පුළුවන්. එතකොට අපිට මෙතෙක් නොපෙනුණු ඒ ගින්න අර බාහිර ප්‍රත්‍ය නිසා මතු පිටට පැමුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ බාහිර ප්‍රත්‍ය පැමුණුණු පමණටම මනසේ පවතින ක්ලේශයන් එහෙම අවදි වෙන්නේ නැහැ. ඒවා අවදි වෙන්නේ අපේ ඉන්ද්‍රිය සංවර නොකරගත්තොත්. ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරේ සතියෙන් සහ සම්පජඤ්ඤේ යුක්ත නොවුනොත් තමයි අපිට මේ විපත සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි හැම විටම අර සිතේ පිරිසිදු බව ආරක්ෂා කරගන්නට බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය සංවරය ප්‍රමුඛ කාරණයක් හැටියට දේශනා කරන්නේ. එක් අවස්ථාවකදී මහාලී කියන ලිච්ඡවි රජුරුව බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සත්වයාගේ පිරිසිදු වීමට හෝ කෙලසීමට හේතුවක් පවතිනවා. පූර්ණ කශ්‍යපාදී අවශේෂ ශාස්ත්‍රවරුන්ගෙන් ගිහිල්ලා ඇහුවාම ඒ අය කියන්නේ ඒ ඒ පිළිබඳව විවිධ අදහස් ප්‍රකාශ කරන සමහරු කියනවා එහෙම කිසිම හේතුවක් නැතුව තමයි සත්‍යය කෙලෙසෙන්නේ කියලා. සමහර කෙනෙක් ඒවට විවිධ කාරණා දක්වනවා. ස්වාමීනි තථාගතයන් වහන්සේගෙන් මේ කාරණේ විමසන්නේ හේතුවක් ඇතුවද නැතුවද සත්‍යය කෙලෙසෙන්නේ. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලිච්ඡවි රජතුමනි හේතුවක් ඇතුවමයි සත්වයාගේ සිත කෙලසෙන්නේ හේතුවක් ඇතුවමයි පිරිසිදු වෙන්නේ එතකොට සත්වයා කෙලසෙන්නේ කවර හේතුවක් නිසාද ඒ වගේම සත්වයා පිරිසිදු වෙන්නේ කවර හේතුවක් නිසාද තථාගතයන් වහන්සේ එහිදී පැහැදිලි කරනවා රජතුමනි මේ අරමුණු වල ඉන්ද්‍රයන් පිනවන ඉන්ද්‍රයන් උත්තේජනය කරන්නට යෝග්‍ය යම්කිසි ගතියක් පවතිනවා ඒක තමයි ආස්වාදයේ හැටියට මේ ධර්මෙහි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඉන්ද්‍රයන් පිනවන ඉන්ද්‍රයන් උත්තේජනය කරන ගතියක් මේ සංස්කාර ධර්මයන්හි මේ ආරම්මණයන්හි නැහැ කියලා ඒක බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. තථාගතයන් වහන්සේ දක්වන්නේ යම් කිසි කෙනෙක් ප්‍රඥාවෙන් වැඩෙනවනම් ශ්‍රමණේක් හැටියට බ්‍රාහ්මණේක් හැටියට ප්‍රතිඥා දෙනවනම් ධර්ම මාර්ගයේ ඉහළට වැඩෙන කෙනෙක් හැටියට ක්‍රියාත්මක වෙනවනම් ඒ තනත්තා අනිවාර්යෙන් වටහා ගත යුතු දෙයක් තමයි ආස්වාදය ආස්වාදයේ හැටියට දැනගන්නට ඕන ආදීනවය ආදීනවය හැටියට දැනගන්න ඕන නිස්සරණය නිස්සරණය හැටියට දැනගන්න. එතකොට දැන් ආස්වාදයට වඩා බරපතලයි ආදීනවය. හැබැයි ආදීනවේ දැකලා යම්කිසි කෙනෙක් කල්පනා කරනවා මෙහි ආස්වාදයක් නැහැ කියලා එතකොට ආස්වාදයක් නැහැ කියලා ප්‍රතික්ෂේප කිරීම ඒ තනත්තාගේ වර්ධවා වටහා ගැනීම. එතකොට ඉන්ද්‍රියන් උත්තේජනය කරන ඉන්ද්‍රියන්ට ආස්වාදනීය ගතියක් මේ සංස්කාර ධර්මයන්හි පවතිනවා. ඒ පවතින බව අපි හඳුනා ගන්නට ඕන. එතකොට ඒ ආස්වාදනීය ගතිය ප්‍රධාන වශයෙන්ම සක්‍රිය වෙන්නේ මනසේ ඊට ඇති කැමැත්ත තෘෂ්ණාව පාදක කොටගෙන. දැන් අපි නිතර කතා කරනවානේ ඇසින් අරමුණු ගත්තට ඇත්තටම ඒ අරමුණ හඳුනාගන්නේ ඇසින් නෙමෙයිනේ ඒක හඳුනාගන්නේ මනසින්. ඒතර මනසින් හඳුනා ගන්නකොට මනසින් ඒ අරමුණට ඇති කරන රුචිකත්වය අනුව තමයි ඒ අරමුණ ඇසින් දකින්නට ප්‍රිය බවක් ඇති ඉතින් මනසට නම් ප්‍රිය වෙන්නේ මනසින් පමණක්ම ඒක නැවත නැවත සිහි කර කර ඉන්න පුළුවන්. එහෙම කළා කියලා ප්‍රමාණවත් නැහැ. අන්න එතනයි මේ ඉන්ද්‍රියන්ගේ අවශ්‍යතාවය පවතින්නේ. දැන් යම්කිසි අරමුණක් මනසින් සිහි කරනකොට යම් ආස්වාදයක් තියෙනවා නම් අපිට පැත්තකටලා වාඩි වෙලා මනසින්ම ඒවා සිහි කර කර ඉන්න පුළුවන්. හැබැයි මනසින් සිහි කර කර ඉන්නකොට මනස උත්තේජනය වුණාම මනසේකේ දැඩි කැමැත්තක් ඇති වුණාම ඒ අරමුණ පිළිබඳව අපට ඕන වෙනවා අර මනසින් හිත හිතා ඉන්න එක ප්‍රමාණවත් නොවි අපට ඒක ප්‍රායෝගිකව ආස්වාදනය කරන්න ඕන වෙනවා පංචේන්ද්‍රයන්ගෙන්. ඒක ඒක තමයි මේ තෘෂ්ණාවේ ස්වභාවය. කැමැත්තේ කාමේහි ස්වභාවය. මුලින්ම ක්ලේශකාමය මතුවෙනවා ඊට පස්සේ අපිට වස්තුකාමය දක්වා ඒක වර්ධනය එතකොට ක්ලේශකාමය කියලා කියන්නේ අරමුණ ආස්වාදනය කිරීම සම්බන්ධව මනසේ ඇතිවෙන ඒ පෙළඹවීම. තෘෂ්ණා මූලික හැඟීම. සංකප්ප රාගය සංකල්පීය වශයෙන් තමයි මුලින් මේ රාගයේ ඇලීම බැඳීම ආස්වාදය ඇති වෙන්නේ. එතකොට ඒ ආස්වාදයේ වැඩෙනකොට අපිට ඉන්ද්‍රිය ඇසුරෙන් ඒක භෞතික වශයෙන් විඳීමේ අවශ්‍යතාවයක් ඕනෑකමක් මතුවේ. එතකොට තමයි සත්‍ය ඇසින් දේවල් දකින්නට, කනින් දේවල් අහන්නට, දිවෙන් රස විඳින්නට, කයින් ස්පර්ශ කරන්නට පෙළඹෙන්නේ. දැන් උදාහරණයක් හැටියට කලින් අනුභව කරපු ආහාරයක රසය, ඒකේ තියෙන මිහිර නැවත නැවත සිහි කරමින් කෙනෙකුට ඒ පිළිබඳව යම්කිසි මානසික ආස්වාදයක් ලබන්නට පුළුවන්. ඒක ක්ලේශකාමී. නමුත් දැන් මෙහෙම නැවත නැවත හිතනකොට ඒතනත්තට ඕන වෙනවා ආයෙ පාරක් ඒ ඒ වර්ගීය ආහාරයක් අනුභව කරන්න. ඒ රුචිකත්වය මත වෙනතර දැන් මානසික විතරක් ආස්වාදනය කරලා ප්‍රමාණවත් නැති වෙනවා. ඒක ඉන්ද්‍රිය දක්වා ඕලාරික විදිහට විකාශනය එතකොට තමයි අර වස්තුකාමය කියන අවශ්‍යතාවය අපිට මතුවේ. ඉතින් දැන් දුරු කරනකොටත් මුලින්ම අපිට දුරු කරන්නට පුළුවන් වෙන්නේ වස්තුකාමය. ඒ කියන්නේ රළු කොටස. අර ක්ලේශකාමයේ කියන தත්ත්වය ඊටම සූක්ෂමයි. ඒ தත්ත්වය දුරු කරන්නට ගොඩාක් අපිට ප්‍රඥාව අවදි කරන්නට ඕනේ. දැන් එතකොට මේ ඉන්ද්‍රිය සංවරය තුළ මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චක්කු සෝත ඝාන જીවහා කාය කියන මේ පංචේන්ද්‍රයන් සංවර කිරීම. ඊළඟට හය වෙනුවට කියන්නේ මනින්ද්‍රිය සංවර කිරීම. එතකොට අර පංචේන්ද්‍රයන් සංවර කරන්න අපි පෙළඹුණොත් ඒ කියන්නේ ඇසින් ආස්වාදනය කරන භෞතිකමය ස්වરૂපය අපි මූලික වශයෙන් වළක්වන්න නවත්වන්න පාලනය කරන්නට උත්සාහවත් වෙනවා. ඒකටත් අපිට මනසේ සහයෝගය අවශ්‍යයි මුලින්ම ප්‍රඥාවෙන් තේරුම් අරගෙන තමයි ඒ කාර්ය කරන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් ගිහි පින්නතුන් නිරන්තරයෙන් පංචශීල ප්‍රතිපදාව මත පිහිටලා ඉන්නවා. ඊට අමතරව ඊට අමතරව පොහෝ දිනේට අර කාමයන්ගෙන් తాවකාලිකව වෙන් වෙලා විහාරස්ථානයට ගිහිල්ලා සිල් සමාදන් වෙන්නට බෑයක් කරනවා. එතකොට දැන් වර්තමානයේ සමහර කෙනෙක් කියනවා ඉතින් පන්සලටම යන්න ඕනේ නෑනේ සිල් සමාදන් වෙන්න. ගෙදර ඉඳලා සිල් සමාදන් වෙන්න පුළුවන්. ඒ තර්කය නිවැරදි. ගෙදර ඉඳලා සිල් සමාදන් වෙන්න පුළුවන්. සිල් ආරක්ෂා කරන්නත් පුළුවන්. නමුත් දැන් අපේ ඉන්ද්‍රියන් පුරුදු වෙලා තියෙන්නේ ඇබ්බැහි වෙලා තියෙන්නේ අර භෞතිකමය වශයෙන් මේ පංචේන්ද්‍රයන්ගෙන් මේවා ආස්වාදනය කිරීමේ වස්තුකාමයක් අපේ චිත්තසංතානෙහි පවතින. අන්නේ පවතින වස්තුකාමය ටිකක් හෝ ඛණ්ඩණය කරන්නට අපි ගන්න උත්සාහයක් ප්‍රයත්නයක් තමයි අර කාමයන්ගෙන් බැහැරවීම. ඒ කියන්නේ භෞතික වශයෙන් කායික වශයෙන් අපි ඒවයින් අයින් වෙනවා. එතකොට ඒ අයින් වෙන්නේ Tamanට දරා ගන්න බැරිකම නිසා නම් එතන තියෙන දුර්වලකම. Tamanට දරන්නත් පුළුවන්, ඒවත් එක පවතින්නත් පුළුවන්, ඒව ආස්වාදනය කරමින් ජීවත් වෙන්නත් පුළුවන්. හැබැයි ඒකේ තියෙන nissarattwe තේරුම් අරගෙන මේවා ටිකෙන් ටික හරි අපි බැහැර කරන්නට ඕන. ඒ බැහැර කිරීම සඳහා සිත පුහුණු කරන්නට ඕන කියන පදනමේ අපි නිවසින් බැහැර වෙලා එක දවසක් හරි විහාරස්ථානය ඇසුරු කරගෙන පවතින්නට උත්සාහවත් වෙනවා. එතකොට අර නිරන්තරයෙන් දරුවන් නිසා දරුවන්ට තියෙන ඇලීම බැඳීම ඒ දරුවන් නිතර නිතර දැකීම නිසා ඇතිවෙන ආස්වාදය ඒවෙන් අපි తాවකාලිකව අපේ ඉන්ද්‍රියන් වෙන් කරගන්න ඉවත් කරගන්න එතකොට නිතර නිතර සැමියා දැකීමෙන් බිරිඳ දැකීමෙන් තමන්ගේ ගේ දොර දැකීමෙන් තමන්ගේ තමන් ඇසුරු කරන භාණ්ඩ දැකීමෙන් අපිට නොදැනුණාට ඒවයින් අපේ අපේ මනස එහෙම නැත්නම් අපේ ඉන්ද්‍රියන් එක්තරා තෘප්තියක් ලබනවා තෘෂ්ණා මූලික. ඒතකොට ඒවැ ඉන්නකොට ඒක දැනෙන්නේ අර වෙන් වුණාම විවුර්ත වුණාම තමයි නිකන් පිපාසයක් වගේ දාහයක් වගේ දැනෙන්න ගන්න. ඒකත් අපිට එකපාරට දැනෙන්නේ නැහැ. දැන් අපි හිතමු දවසක් විතර සිල් සමාදන් වෙලා ඒ කාමයන්ගෙන් බැහැර වෙලා හිටියයි කියලා අපිට ලොකු පීඩාවක් දැනෙන්නේ එතකොට පොඩි සුවයක් දැනෙන්නේ මූලික වශයෙන්. එතකොට දායක පින්නතුන් හිතනවා අනේ අපි එක දවසක් මේ පන්සලට ඇවිල්ලා නිදහසේ විවේකීව ඉන්නකොට මොනතරම් සැනසීමක් තියනවද? මේ හාමුදුරුව හැමදාම මෙතන ඉන්නවා. ඇයි උන්වහන්සේලාට සැනසීමෙන් ඉන්න බැරි කියලා එහෙම කල්පනා කරනවා. ඒක ඉතින් ඒ අයට හැඟෙන විදිහට ඒක වැරදි නැහැ. නමුත් ඇත්තටම අත්දැකීම් ලබනකොට අර తాවකාලිකව තමන් ආස්වාදයන්ගෙන් බැහැර තමන්ට පොඩි පහසුවක් දැනෙනවා. මොකද අර දීර්ඝ වේලාවක් කොච්චර කැමති දෙයක් වුණත් එක දිගටම ලැබෙනකොට ඒක රුචිකත්වේ නැතු යනවනේ. ඒකේ ප්‍රියමනාප බව වෙනුවට හෙම්බත් වීමක් ඇති වෙනවා. ඒතර ගිහි ගෙවල් වල ඉන්නකොට ගිහි ජනතාවට අර තමන් කැමති අය තමයි ඉන්නේ බිරිඳ, සැමියා, දරුවා, ගේ දොර, ඉඩකඩම්, යාන වාහන, මිල මුදල්, ආහාර පාන. ඉතින් ඕවත් එක තමයි ඉන්නේ. හැබැයි දැන් මේවා පවත්වලා නඩත්තු කරලා ඒවා කලපනාකරණය කරලා ලොකු තෙහෙට්ටුවක් තියෙනවා. ඒ තෙහෙට්ටුවත් එක්කලා අර වෙන් වුණාම ලොකු සහනයක් දැනෙනවා తాවකාලික. ඒ తాවකාලිකව දැනෙන සහනය නිසා අය කල්පනා කරනවා දැන් මේ කාමයන්ගෙන් ඈත් වීමේ සහනය තමයි මේ දැනෙන්නේ කියලා. නෑ. කාමයන්ගෙන් ඈත්වීමේ සහනය නෙමෙයි මේ මූලික වශයෙන් දැනෙන්නේ තෙහෙට්ටුවෙන් ඈත්වීමේ සහනය. ඒ ඒ වෙහෙසෙන් දැන් මේක මේක හොඳටම අත්දැක්ක අවස්ථාව තමයි කොරෝනා වසංගත සමයේ දීර්ඝ කාලීනව ලැබුණු නිවාඩුව. දැන් අර නිවාඩුවක් නොලැබී තියෙනකොට මිනිස්සු මැසිවිලි නගන්නේ කැඳිරි ගන්නේ චෝදනා කරන්නේ දොස් නගන්නේ අපිට නිවාඩුවක්වත් නැහැ අපිට විවේකයක් නැහැ අපිට විවේකයක් තියෙනවා නම් පන්සල් යනවා, ගුණධම් වඩනවා, බණ අහනවා මෙහෙම මෙහෙම තමයි ඒගොල්ලෝ හිතන්නේ. දැන් මේ මනසේ දුර්වලකම් මතුවෙන්නේ විවේකයේ නැති නිසා කියලා එයයි උපකල්පනය කරන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට විවේකයක් ලැබුණු දවසට ඒගොල්ලෝ පන්සල් යනවා. එහෙම නැත්නම් විනෝද ගමනක් යනවා. බොහොම සතුටින් සැහැල්ලුවෙන් පවතිනවා. දැන් එතකොට ඒගොල්ලන්ට නොහිතූ විදිහට සති ගණන් මාස ගණන් නිවාඩු ලැබුණා. ඒ නිවාඩු ලැබුණාට පස්සේ ඒකෙන් පෙහෙට්ටු වෙනවා. දැන් අර අර කැමති දේවල් ආයේ හොයනවා මනසෙ. දැන් කාර්යාලයේ වැඩ කරන එක වෙහෙස කරයි ඒක එපා වෙලා වගේ තමයි හිටියේ. එපා වෙලා වගේ හිටියට ඒකෙන් අපේ මනස අපේ ඉන්ද්‍රියන් යම් ප්‍රමාණයකට දේවල් වින්දා. මමත්වයෙන් තෘෂ්ණාවෙන් තමන්ගේ පෞරුෂයේ වශයෙන් ඒ මම කියලා ගොඩනගාගත්තු කෙනා මෙන්න මෙහෙම කෙනෙක්. එතකොට තමන් ප්‍රතිරූපයක් හදාගෙන හිටියා අර ඒ දෛනික කටයුතුත් එක්කලා. නමුත් අපිට ඒක දැනෙන්නේ අර තෙහෙට්ටුව තමයි දැනෙන්නේ. ඒ තෙහෙට්ටුව අඩු කරගන්න తాවකාලිකව එතනින් අයින් වුණාම ලොකු සහනයක් තමයි දැනෙන්නේ. හැබැයි ਸਰව සම්පූර්ණයෙන් ඒකෙන් අපි දිගු කාලේනම අයින් වුණාම තමයි අර කාමයන්ගෙන් ඇති කරන දාහය දැනෙන්න ගන්න. එතකොට තමයි අන්න අර ක්ලේශ කාමය උත්සන්න වෙන්න පටන් ගන්නේ. දැන් වස්තුකාමයට එක්කලා නිතර භජනය කරනකොට නිතර පරිහරණය කරනකොට තෙහෙට්ටුවක් ඇති ඒ තෙහෙට්ටුව නිසා අපිට తాවකාලිකව වෙන්වීම සහනයක් හැටියට දැනෙනවා. හැබැයි දීර්ඝ කාලීනව වෙන් වෙලා ඉන්නකොට ඒ වස්තුකාමයන් නැතිකම නිසා මනස නැවත නැවත කාමයන් ඉල්ලා සිටිනවා. ඒ ඉල්ලා සිටිනකොට ඊට පස්සේ ඒ මනසින් ඒවා ඉල්ලා සිටීමේ වෙහෙස එහෙම නැත්නම් ක්ලේශකාමයන්ගේ පීඩාව අපිට දැනෙන්න ගන්නවා. එතකොට අපි අර අත්හැරපු දේවල් නැවත සොයාගෙන යනවා. එහෙමනම් ඒ දේවල් අත්හැරලා තියෙන්නේ කාමයන් අත්හැරීමේ පදනමේ නෙමෙයි තෙහෙට්ටුව අත්හැරීමේ පදනමේ. වෙහෙස නිවා ගැනීමේ පදනමේ. මොකද්ද කාමයන් අත්හරිනවා කියන්නේ? කාමයන් අත්හරිනවා කියන්නේ කැමති දේවල් අත්හැරීම. ඒ අපහසු දේවල් වෙහෙස කර දේවල් අතහරින එකේදී ඒක සතා සිව්පාවත් කරනවා. අකමැති නම් ඒක අතහැරලා දානවා. තමන්ගේ මනසින් ඒක ප්‍රතික්ෂේප කරනවා නම් ආස්වාදයක් නැහැ වගේ දැනෙනවා නම් ඒව අතහැරලා දාන්න අපට පහසුයි. නමුත් එතන තියෙන්නේ අර වෙහෙස කර නිසා, තෙහෙට්ටුව නිසා අතහැර දැමීමක් විනා සැබෑවට කාම ඇලෙන්නට බැඳෙන්නට කැමති වෙන්නට දෙයක් නැහැ. මේ මේ මනසින් ඇති කරන මේ බන්ධනය නිසායි මේ ආස්වාදනීය ගතිය අපට දැනෙන්නේ. මේ ඉන්ද්‍රයන්ට මේ ආස්වාදය දැනෙන්නේ ඉන්ද්‍රයන්ට ආස්වාදයක් කියලා දෙයක් දැනෙනවා. ඒ දැනෙන ආස්වාදය පවතින්නේම මේ කාමයේ මතයි. මනසේ තියෙන කැමැත්ත මත. ඒ සංකල්පීය ආරෝපණය මත. එතකොට ඒ ආරෝපණය අපේ මනසිනුයි ඇති කරන්නේ ඒ නිසා මේ මෙතන අපි වෙනස් කරන්න ඕන, කඩන්න ඕන කියලා හරියට දැනගෙන අර කැමති දේවල් වලින් වෙන්වීම කියන එක ඒකයි හැබෑවටම නයිස්කාම්ය. කාමයන්ගෙන් වෙන්වීම. නමුත් අපි ගොඩක් වෙලාවට කරන්නේ අර වෙහෙස කර දෙයින්, හෙම්බත් වෙන දෙයින්, තෙහෙට්ටුකාරී දෙයින්, එහෙම නැත්නම් තමන් අකමැති දෙයින්, පීඩාකාරී දෙයින් බැහැර වෙනවා. එතකොට අපට తాවකාලික සහනයක් දැනෙනවා. දැන් දැන් අපි සිල් සමාදන් වෙන්න ගියාම භාවනා කරන්න ගියාම උනත් මෙන්න මේ පටලවිල්ලත් අපි ලෙහා ගන්නට ඒක ලෙහා ගන්න නම් අපිට හොඳම ක්‍රමය තමයි දවසක් සිල් සමාදන් වෙලා ඉන්න කෙනා උත්සාහ කරන්න ඕන සතියක් සිල් සමාදන් වෙලා එතකොට ඔන්න දැනෙනවා අර තෙහෙට්ටු ගතිය. ඒ දවස් 7ක් එක දිගට සිල් රකිනකොට ඒක අර එක දවසක් සිල් රැකීමේ තියෙන සුවය සතුට සහනය ආස්වාදේ නෙමෙයි දවස් 7ක් සිල් රකිනකොට. එතකොට භාවනාව වැඩසටහනකට එක දවසක් ගිහිල්ලා ඇති වෙන සහනය සුවය නෙමෙයි සති ගාණක් මාස ගාණක් ඒකේ යෙදෙනකොට. එතකොට එතන වෙහෙස කරගතියක් ඇති වෙනවා. හැබැයි මේ වෙහෙස කරගතිය මුලින් ඇති වුණාට අපි નિවැරදිව මනස පුහුණු කරනවා නම් අර දීර්ඝකාලීනව පුහුණු වේදී තමයි හැබෑම සුවය මනසට දැනෙන්නේ. කාමයන් අතහරින්නට පුරුදු වෙනවා නම් හැබෑවට ඉන්ද්‍රිය සංවර කරන්නට අපි පුරුදු වෙනවා නම් හැබෑම සුවය දැනෙන්නේ අර දිගුකාලීන පුහුණුවේදී. අපිට අර తాවකාලික දේදී ලොකු සහනයක් වගේ දැනෙන්නේ ඇත්තටම කාමයන්ගෙන් බැහැර වීම නිසා නෙවෙයි අර වෙහෙස කර තත්වෙන් తాවකාලිකව වෙන වෙන්නේ. දැන් ඒක අපිට ඕනම තැනකදී ඒක දැනෙනවා. ඒක ඇත්තටම මේ අනිත්‍ය ධර්මයේහි එක්තරා ගුණයක් අනිත්‍ය ලක්ෂණය නිසා මතුවෙන එක්තරා ගුණයක්. ඒ කියන්නේ දැන් අපි වාඩි වෙලාම ඉන්නකොට අපිට වාඩි වෙලා ඉඳීම වෙහෙස කරවෙනවා. ඊට පස්සේ අපට ඕන වෙනවා නැගිටලා පොඩ්ඩක් අතපය දිග අරගන්න. එතකොට අපිට දැනෙන්නේ අපෝ යතපය පොඩ්ඩක් දිග අරගන්න ලැබුණා. ඒකනම් මහා සැහැල්ලුවක් ලොකු සහනයක්. අර හිර කරගෙන වකුටු වෙලා වාඩි වෙලා ඉඳලා එපා වෙලා හිටියේ. කකිය කකිය හිටියේ. එතකොට දැන් ඔන්න නැගිටි නැගිටපු එක තමයි ලොකු සහනය. දැන් නැගිටපේක සහනේ නම් අපිට නැගිටලාම හිටගෙනම ඉන්න පුළුවන් ඒක සුවදායක. ඒක ආස්වාදනීය. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට ඒ නැගිටලා ඉන්න එක අපිට වෙහෙස කර වෙනවා. ඒක පීඩාකාරී වෙනවා. ඊට පස්සේ අපිට ඕන වෙනවා ආයෙ ඉඳගන්න. එහෙම නැත්නම් හේතු එතකොට ඔහොම ඉඳගනිමින් හිටගනිමින් ඉන්නකොට අපට ඕන වෙනවා ඇවිදින්න. ආ ඇවිදින්න පොඩ්ඩක් කය එහාට මෙහාට චලනය කරන්න වුණොත් ඒක ලොකු සහනයක්. එහෙමනම් ඉතින් ඇවිද ඇවිදම ඉන්න පුළුවන්. මේක ඒකනම් අපිට හොඳම ආස්වාදනීය දේ. එතකොට ඒක වෙහෙස කර වෙනවා. ඊට පස්සේ අපිට ඕන වෙනවා ආයෙ නවතින්. මෙහෙම ඇවිදින්මින් නවතිමින් හිටගනිමින් වාඩි වෙමින් ඉන්නකොට අපිට ඕන වෙනවා ඇලවෙන්නට. කය පොඩ්ඩක් ඇල කරගන්න ලැබුණත් අපෝ ඒකනම් ලොකුම ලොකුම සුවයක්. දැන් සමහරු ඒකට කියන්නේ නිකන් නිවන් ගියා වගේ. නිදහසේ පොඩ්ඩක් නිදා ගන්න ලැබුණා. එතකොට ඉතින් ඒක නිවන් ගියා වගේ නම් ඉතින් නිදාගෙනම ඉන්න පුළුවන්. ඒක තරම් ආස්වාද ජනක නම්. සතියක් දෙකක් එක දිගට නිදියන්න පුළුවන්. එහෙම ඇඳේ ඉන්නකොට ඊට පස්සේ අපිට ඒක එපා වෙනවා. ඊට පස්සේ කොයි වෙලාවෙද නැගිටින්නේ කියලා බලන්න. එතකොට දැන් මේ ආස්වාදයේ හැටියට මොකද්ද විඳින්නේ අපි? අර වෙනස් වීමේ යම්කිසි නැවුම් ගතියක්. එක දිගටම කොච්චර සුවදායක දේ වුණත් එක දිගට පවත්වන්න ගියාම ඒක ඇති වෙන්නේ තෙහෙට්ටුවක් වෙහෙස කර බව. එතකොට ඒක වෙනස් කරපු ගමන් අපිට తాවකාලික සුවයක් දැනෙන්න ගන්නවා. ආස්වාදයක් දැනෙන්න. ඒක තමයි මේ ඉන්ද්‍රියන්ගේ ස්වභාවය. කොයිතරම් ප්‍රියමනාප දේ වුණත් ඇහැට නිරන්තරයෙන් දකිනකොට දැන් ඒව තමයි අර සාමාන්‍ය ජනවහරට ඇවිත් තියෙන්නේ උදේ හවස දකින කුකුලගේ කර්මලේ සුදු පාටට පේනවා. ඒ මොකද ඒකේ වර්ණය රතු රතු වර්ණය උනාට නිතර නිතර පේනකොට අපිට ඒ වර්ණය මනසින් ග්‍රහණය කරන්නේ නැති මට්ටමට ඒක සාමාන්‍යකරණය කියන එකයි ඒකෙන් පැහැදිලි කරන්නේ. එතකොට ඒකේ ආස්වාදය අපිට එතරම් ග්‍රහණය කරන්නේ නැහැ. ඒක නිතර නිතර පෙනිලා. ඊළඟට තව කියනවා කනකොට කනකොට අතිරහ තිත්තරහ වෙනවා. එතකොට අතිරහ කියලා කියන්නේ අතිශයින්ම රස නිසායි. හැබැයි අතිරහත් එපා වෙනවා <laughs> ප්‍රමාණය ඉක්මවා කනකොට. ඒක තමයි මේ ඉන්ද්‍රියන්ගේ ස්වභාවය. කොච්චර කැමති දෙයක් වුණත් නොනවත්වා කනකොට අකණ්ඩව කනකොට ඒක එපා වෙනවා. කොච්චර කැමති දෙයක් වුණත් ඒකම දිගටම ලැබෙනකොට ඒක එපා වෙනවා. දැන් අර මන්දාතු රජුරෝ පිළිබඳව කියනවා මන්දාතු රජුරෝ කියලා කියන්නේ සක්විති රජ කෙනෙක්. මනුෂ්‍ය ලෝකේ අවුරුදු දසදහස් ගණනක් සක්විති රජසැප විඳිනකොට රජු ඔකටලීව ඉන්නව බොහොම කලකිරිලා. ඇයිද හැම පස්සේ මේ මෙච්චරද මේ සක්විති රජසැප කියන්නේ? මට දැන් මේ එකම විදිහට මේවා විඳලා විඳලා එපා වෙලා තියෙන්නේ. ආයේ මීට වඩා සැපයක් ආයේ මනුස්ස ලෝකේ නැහැ. මීට වඩා විඳිනවා නම් චාතුර්මහා රාජික දිව්‍ය ලෝකයට යනවා. එහෙනම් අපි එහෙයන් කියලා හෙට ගියා. එහෙටත් ගිහිල්ලා අවුරුදු දසදහස් ගාණක් ඒවා විඳින්න ඉන්නකොට ඒකත් එපා වෙනවා. ඊට පස්සේ එහෙනම් අපි තවතිසාවට යනවා. මේ විදිහට අර කොයිතරම් සුවදායක දේ වුණත් එක දිගට ලැබෙනකොට ඇති වෙනවා තෙහෙට්ටුවක්. ඒ තෙහෙට්ටුව නිසා අපට එයින් අයින් වෙන්නට ඕන වෙනවා. ඒක කාමයන්ගෙන් නික්වීමේ නික්මීමේ සුවය නෙමෙයි. එතන තියෙන්නේ වෙහෙස කර බවින් නික්මීමේ සහනය සහ අර පැවති පැවතුණු දේ වෙනස් කිරීම තුළ తాවකාලිකව ඇතිවෙන නැවුම් බවත් එක්කලා ඇතිවෙන ආස්වාදනීය ගතිය. එතනත් එක්තරා ආස්වාදයක් තමයි අපට දැනෙන්නේ. ඉතින් හැබෑවට කාමයන්ගෙන් වෙන්වීම කියන එක අපි දැනගෙන පුහුණු කරන්න ඕන. Taman කැමති දේවල්. දැන් සමහරුන්ට සිල් සමාදම් වෙන්න අර විදිහට පවුල් නිවසේ තියෙන දේවල් වලින් Taman තෙහෙට්ටු වෙලා නම් කොහොම හරි පැන ගන්න උත්සාහ කරනවා සිල් සමාදන් වෙන්න භාවනා වැඩසටහනට අපි පැන ගන්න උත්සාහ කරනවා. හැබැයි gedara Tamanට ප්‍රියමනාප පරිසරයක් තියෙනකොට එතකොට සිල් ගන්න යන්න හිතෙන්නේ නැතිනම් එතකොට භාවනා කරන්න යන්න හිතෙන්නේ නැතිනම් ඒ කුමක් නිසාද අර ක්ලේශකාම වශයෙන් වස්තුකාම වශයෙන් අපි එතන බැඳිලා එතකොට හැබෑනයි ස්ක්‍රම්‍ය වෙන්නේ අපට ප්‍රියමනාප මට්ටමින් නිවසේ සියල්ලක් හොඳින් තියනකොටත් අපට පුළුවන් නම් ඒ ඇලීම බැඳීමේ ආදීනමය හඳුනාගෙන මම මේක తాවකාලිකව හරි මේවයින් වෙන් වෙලා ඉන්න පුහුණු වෙන්නට ඕන. ඒයි පුහුණු වෙන්න නැත්නම් මේවා નિસරු ධර්ම. ඒ නිසා එකපාරට ක්ලේශකාමයේ අතහරින්න බැරි වුණාට මේ වස්තුන්ගෙන් බැහැර වෙලා ඉන්නටවත් මම පුහුණු වෙන්න ඕන. එහෙම කල්පනා කරලා යම් කෙනෙකුට తాවකාලිකව හරි අර විදිහට සිල් සමාදන් වීම ආදියට නික්ම යන්නට පුළුවන් නම් ටික ටික හරි වස්තුකාමයන්ගෙන් බැහැර වෙන්නට පුළුවන් නම් ඒ තුල අපේ මනස කාමයන්ගෙන් වෙන්ව සිටින්නට වස්තුකාමයෙන් වෙන්ව සිටින්නට පුහුණු වෙනවා ඊට පස්සේ තමයි ක්ලේශකාමයෙන් නික්මෙන්නට අපේ මනස හුරු කළ යුත්තේ මොකද වස්තුකාමයන් අපිට නැති වෙනකොට ක්ලේශකාමය වඩා උත්සන්න වෙන්න පටන් ඒකෙන් ලොකු පීඩාවක් ඇති වෙන්න ගන්නවා. දැන් අර වස්තුකාමයට එක්කලා ඉන්න තාක්කල් ක්ලේශකාමයේ පීඩනේ තරම් දැනෙන්නේ දැන් ඔය සමහර වෙලාවට මිනිස්සු කියන්නේ මේ ඉන්නකම් තේරුන්නේ අගේ නැති වුණාට පස්සේ තමයි අගේ තේරුනේ මැරුණාට පස්සේ තමයි කොච්චර ආදරේ කළාද කියලා තේරුනේ දැන් ඔය කතන්දර කියන්නේ මොකද අර එකට පවතින තාක්කල් ඒකෙන් ලැබෙන තෘප්තිය ඉන්ද්‍රයන්ට ලැබෙන නිසා අමුතුවෙන් මේ දේවල් පිළිබඳව දැඩි අවශ්‍යතාවයක් ඇති වෙන්නට මනස කැළඹෙන්නේ නැහැ. මනසට ඊට එහා දේවල් එහෙම පෙළඹෙන්නේ අර තෙහෙට්ටු ඇති වුණොත් ඒක වෙනස් කරන්න උත්සාහ කරනවා විනා නැත්තම් අරවත් එක්කලා යැපෙනවා සාමාන්‍ය ඉතින්. ඒතකොට ඒක නැති වුණාට පස්සේ තමයි අපිට දැනෙන්නේ ඇත්තටම ඉන්ද්‍රියයන්ගෙන් තමන් කොච්චර ඒවත් එක්ක බැඳිලා ඉඳලා තියෙනවා. කොච්චර එහි ගිලිලා ඉඳලා තියෙනවා. ඒක අපිට දැනෙන්නේ අර දීර්ඝකාලීනව ඒවයින් බැහැර වෙනකොට අපේ මනස නොයෙක් පෙරලි කරන්නට පටන් ගන්නවා ඒ කාමයන් ඉල්ලලා. ඉතින් දැන් ක්ලේශකාම වශයෙන් අපිට ඕනම තැනක ඉඳගෙන මානසිකව අර ඒ ඒ අරමුණු සිහි කර කර මනසින් විඳින්න පුළුවන්. හැබැයි එහෙම වින්දා කියලා විතරක් මනස සෑහීමටපත් වෙන්නේ ඒ විඳීම තුල නැවත නැවත තෘෂ්ණාව වර්ධනය වෙනවා. වර්ධනය වෙලා අර භෞතික වශයෙන් ප්‍රායෝගිකව මේ පංචේන්ද්‍රයන්ගෙන ඒක ආස්වාදනය කිරීමේ වස්තුකාමයන් අපි තුල ගොඩනගෙන. දැන් මේ කාරණේ එක අවස්ථාවක අපි දන්න තරමක් මැදිවියේ මහත්මේ පැවිදි වෙන්නට ඕන කියලා කිව්වා. එතකොට එතුමා අපි ළඟට ඇවිල්ලා පන්සලේ සිල් ගන්නව කාලයක්. එතකොට පැවිදි වෙන්න ඕන කියලා කිව්ව පස්සේ මම ඇයිද පැවිදි වෙන්නේ? නෑ මේ මේවා ඉතින් નિසරු දේවල් නේ හැමදෙන්නේ ඒ නිසා ඉතින් ඒවා වැඩක් නෑ මෙතනින් නික්මෙන්න අපි පුහුණු වෙන්න ඕනේ මේ ලබාවු මනුස්ස ජීවිතේ. ඉතින් හොඳට ධර්ම කාරණා පැහැදිලි කළා. පස්සේ මම තව ටිකක් ගැඹුරට ගැඹුරට විමසලා බලනකොට gedara යම් ගැටලුකාරී තත්වයකුත් තියෙනවා. ඉතින් ඒවත් එක තමයි දැන් මේ මෙතනට මනස සකස් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම යෝජනා කළා ඇත්තටම කාමයන් අතහරින්නට නම් වෑයම් කරන්නේ භෞතික වේවා අතහැර යන්නට ඉස්සෙල්ලා පුහුණු වෙන්න ඒවා ඔහොම තිබියදී දැන් Tamanට ඒවා નિසරුයි කියලා ඇත්තටම වැටහෙනවා ඉතින් ඒවා තිබුණයි කියලා එකත් එක්ක ගැටුමක් ඇති කරගන්න දෙයක් නැහැ ඒවා Tamanට ඕන නැත්තම් ඔහෙ තිබුණා. එතකොට එහෙමනම් අවංකවම නම් Tamanට දැනෙන්නේ මේ මේ කාමයන් නිස්සාරයි කියලා කාමයන් එහෙමම තිබියදී Tamanටත් එහෙමම ඉන්න පුළුවන් වෙන්න දැන් කවුද වෙස්සන්තර රජුරු තපසට යනකොට මන්ත්‍රී දේවියත් කිව්ව මාත් එනවා කියලා. එතකොට අපොයි කාන්තාව තපසට බාධාවක් කියලා හලලා ගියේ නැහැ, දාලා ගියේ නැහැ. ඒ බිරිඳත් එකතු කරගෙන ගියා. එකතු කරගෙන ගියයි කියලා වෙස්සන්තර රජුරුවගේ තපසට ඒක බාධාවක් උනේ නැහැ. ඇයිද බාධාවක් උනේ නැත්තේ කාමයන්ගෙන් සිත නිදහස් කරගන්නට ඕන කියලා ඒ කැමති දේ ඒ කැමති වෙන්නේ කොහොමද ඇලෙන්නේ කොහොමද වස්තුකාම ක්ලේශකාමයන් ජනිත වෙන්නේ කොහොමද මේ ටික හඳුනාගෙන එතනින් මනස වෙන් කරගන්නට සිත පුහුණු කරගන්න ගත්තාම එහෙම නැත්නම් ඒ බඳු පුහුණුවක Taman ඉන්නවනම් අර වස්තුන් එහි තිබුණා කියලා අපිට මොකුත් ගැටලුවක් නැහැ මොකද අපට ඒවාෙහි ඇලෙන්න බැඳෙන්න දෙයක් නැහැ කියලා හරියට වැටහෙනවා. ඉතින් ඒ නිසා මම එතුමාට කිව්වා ඇත්තටම Tamanට මේ මේවාෙහි කිසි වැඩක් නැහැ කියලා තේරෙනවා නම් නික්ම යන්න නැතුව නිවසේ ඉඳගෙනම ඒවත් එක්ක ඇලෙන්න නැතුව ඉන්න උත්සාහ කරන්න. ඉතින් ඒ වගේම දරුවන් වෙනුවෙන් කළ යුතු යුතුයකම් කොටස කරන්න. පස්සේ මගේ යෝජනාව අභියෝගයක් හැටියට බාර අරගෙන එතුමා තවත් වසර දෙකක් ගෙදර නැඳිලා හිටියා. නැඳිලා ඊට පස්සේ මට ඇවිදින් කිව්වා "හාමුදුරනේ දැන් මං තවත් අවුරුදු දෙකක් හිටියා. දැන් මට තේරෙනවා ඇත්තටම මට මේකෙන් නික්මෙන්න පුළුවන් කියලා. ඒ නිසා මම දැන් පැවිදි වෙන්න යන්න ඕන." මම කිව්වා "හරි. දැන් මේ බඳු පැහැදිලි විශ්වාසයක් Tamanට තියෙනවා නම් එහෙනම් යන්න. හැබැයි සුදුසු තැනක් තීරණය කරගන්න. සුදුසු ගුරුවරයෙක් තීරණය කරගන්න. ඊට පස්සේ එක ආරණ්‍ය සේනාසනයක් තෝරගෙන එතනට යනවා කියලා තීරණය කළා. ඊට පස්සේ නික්ම ගියා. ඉතින් මාස කිහිපයක් සිල් සමාදන් වෙන්නට ආවේ නැහැ. ඉතින් මම හිතුවා දැන් ගිහිල්ලා පැවිදි වෙලා ඇති කියලා. ඊට පස්සේ අවුරුද්දකට විතර පස්සේ දවසක් ආවර ගිහි ගිහිවම. පස්සේ මම ඇහුවා මං හිතුවේ මහත්තයා පැවිදි වුණායි කියලා. පැවිදි වුනේ නැද්ද? එතකොට එතුමා කිව්වා හාමුදුරනේ ඉතින් මේ මොන දේ කරන්න ගියා වුණත් ඉතින් මාර බාධක එනවනේ මම මහාන වෙන්න කියලා ගියා විතරයි අම්මා හොඳටම ලෙඩ වුණා ඊට පස්සේ මල්ලි ගියා මාව හොයාගෙන ඉතින් මට එන්න වුණා කියලා කිව්වා පස්සේ මම කිව්වා මහත්තයෝ මේ මායාගේ බාධා කියලා අපි හඳුන්වන්නේ පුද්ගලයෙක් විතරක් නෙමෙයි අපේ ක්ලේශයනොත් අපට හරස් වෙන මාර බාධක තමයි එතකොට අර බාහිරින් එන ඕන බාධකයක් අපට මැඩපවත්ව ගන්න පුළුවන් අපට අමාරුම තැන තමයි අපේ ක්ලේශ බාධකය. ඒ ක්ලේශ මාරයෙන් තමයි අපිට නැගිටින්න අමාරු. එතන තමයි අපිව හරස් කරන්නේ. ඉතින් ඔහොම කියලා ටිකක් ටික ටික සමීපව අර කරුණු ගැන කතා කරනකොට එතුමා කිව්වා ඉතින් ආම්තුරට බොරු කියන්න බෑනේ. ඉතින් ඇත්තටම උනේ ඒක තමයි. මම අහුව මොකද්ද උනේ? ඉතින් එතුමා දැන් අර එතෙක් කාලයක් gedara ඉන්න තාක්කල් එතුමා හිතුවේ මට මේ සියල්ලම අතහරින්න පුළුවන් කියලා. ඊට පස්සේ සියල්ලම අතහැරලා ආරණ්‍යයට ගියාට පස්සේ එතුමා කියනවා නිින්ද යන්නෙත් නෑ කෑම කන්නත් බෑ දැන් මේ මුළු ලෝකෙ සියල්ලම අදින් පස්සේ මට අහිමි වුණා වගේ ලොකු කම්පනයක්. ලොකු පීඩාවක්. ඒ කියන්නේ නිකන් මෙතෙක් අර තමන් කියලා මවාගෙන හිටපු ප්‍රතිරූප, තමන් කියලා ගොඩනගාගෙන හිටපු සංකල්ප දැන් ඒ සියල්ලක්ම අදින් පස්සේ නැති වෙනවා. එතකොට දැන් මේ මොකද්ද මේ මට උනේ? මේ මුළු ලෝකෙහිම නිකන් තමන් සුදකලා වුණා වගේ. එතකොට ඒකත් එක්කලා පුදුම මානසික පීඩාවක් ඇති වුණා කියලා කිව්වා. මේ කෙල ටිකක් ගිලිනකොට පවා නිකන් ගින්දර ගිලින්නා වගේ කිව්වා දැනුණා. ඉතින් ඊට පස්සේ ස්වාමින් වහන්සේ නමකට කිව්වන් පස්සේ උන්වහන්සේ කිව්වා කිව්වා ඉතිපිසෝ ගාතාව සජ්ජායනා කරන්න බුදු ගුණ සිහි කරන්න කියලා. හාමුදුරනේ මට බුදු ගුණ සිහි කරනවා තියා මොකක්වත් කරගන්න බෑ කෑම කන්නවත් බෑ නිින්ද යන්නෙත් නෑ රෑදවල් අර පීඩාවෙන් දැවිදැවි. ඉතින් ඔහොම ඉන්නකොට වෙලාවට මල්ලියාවා කිව්වා වා මේ මහාන වෙන්න කියලා ඇවිල්ලා අන්න අම්මා අරහෙ මේ ඒ ගැන බොහොම හිත හිත තැවුලෙන් ඉඳලා අන්න අම්මා ලෙඩ වෙලා මෙහෙන්න යන්න කියලා වෙලාවට මල්ලි ඇවිල්ලා කතා කළා කිව්වා. ඉතින් ඒක පිටින් තියලා යන්තම් ගෙදර ආවා. ඉතින් මං යවතින් දැන් තේරෙනවද මනසේ ස්වභාවය. ඉතින් එතුමා ඊට පස්සේ කියනවා ඉතින් මෙච්චර මේ ඇයි මෙහෙම දෙයක් මට සුදස්සහම්තුරු ඇසුරු කරලත් ඇයිද කිව්වේ නැත්තේ. මම ඔය කතාව තමයි කියන්න පුළුවන් විදිහට මං කල්ලාතුව කිව්වේ. එතකොට මම කිව්වා නම් එහෙම දෙවෙනි වතාවත් ඇවිල්ලා මම මහාන වෙන්න ඕන කියනකොට නෑ නෑ මහාන වෙන්න එපා ඔබතුමාට මහාන වෙන්න සුදුසුකම් නෑ කිව්වා නම් හිතන්නේ දැන් උන්වහන්සේලා මහාන වෙලා අපි මහාන වෙන්න හදනකොට ඒකට බාධා කරනවා එහෙම තමයි දකින්නේ. ඉතින් මං කියයි නිසා ඒ ගැන කනගාටු වෙන්න ඕනේ දැන් තමන්ගේ මනසේ ස්වභාවය තමන්ම අත්දැක්කා. තමන් කොතනද ඉන්නේ කියලා තමන් දැන් ප්‍රායෝගිකව තේරුම් ගත්තා. එහෙමනම් දැන් මේවෙන් මේ අයින් වෙන්න ඕන, අයින් වෙන්න ඕන, මේව අතාරින්න ඕන, අතහරින්න ඕන කියලා මේ හිතන එක ඔබතුමාට තියෙන්නේ නයිස් ප්‍රඥාධ්‍යාසයක් නෙමෙයි. මේ තියෙන්නේ Tamanට ඕන විදිහට පවත්වා ගන්නට බැරි නිසා බිරිඳ Tamanට ඕන විදිහට නැති නිසා දරුවෝ Tamanට ඕන විදිහට නැති නිසා Tamanගේ ලෝකේ Taman ගොඩනගන්න බලාපොරොත්තු වෙච්ච විදිහට නැති නිසා තමයි දැන් මේකෙන් බැහැරවීමේ සංකල්පනා මතුවේ. එතකොට එතන තියෙන්නේ සැබෑ නෛෂ්කාම්යක් නෙමෙයි එතන තියෙන්නේ අර වෙහෙස කර දෙයි තමන්ට ඕන විදිහට නැති නිසා නික්ම යන්නට උත්සාහ කරනවා. දැන් මිනිස්සු සියද විනාසා ගන්නට තීරණය කරන්නේ පැවැත්ම පිළිබඳ ජීවත් වීම පිළිබඳ එපා වෙලා නෙමෙයි. තමන් කැමති විදිහට ජීවත් වෙන්න නැති නිසායි දිවිනසා ගන්න තීරණය. එහෙම නැත්නම් ජීවත් වීමේ ඕනකම නැති වෙලා නෙමෙයි. ඉතින් මේ මනෝභාවයන් අපිට හරියට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ ඉන්ද්‍රියන් සංවර කරමින් කාමයන්ගෙන් ලැබෙන ආස්වාදය වළක්වන්න උත්සාහ කරනකොට තමයි ඒකට බාධා කරනකොට තමයි ඒක පාලනය කරනකොට තමයි හැබෑවටම අපි කොච්චර මේ ලෝකයක් එක්කලා බැඳිලා ඒවා විඳිනවද කියන එක අපට දැනෙන්න පටන් අන්නේ දැනුම ඒ අවබෝධය ඒ වැටහීම එනකොට තමයි අපේ සිතින්ම නේද මේ පටලැවිල්ල ඇති කරන්නේ මේ සංකල්පීය වශයෙන් ආරෝපණය කරන වැදගත්කම වටිනාකම ඒවේ ආස්වාදයක් තියෙනවා ඒක මට ඕන. දැන් මේ මෙහෙම හිතන ගතියත් එක්කලා තමයි ඒවාහි ආස්වාදේ තියෙන්නේ. එහෙම නැත්තම් මේ මොකක්වත් එතන ඇත්තේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට අපේ මූලික වශයෙන් මේ වස්තුකාම වශයෙන් ඉන්ද්‍රියන් ආස්වාදනය කරන ගතිය දෙවනුව ක්ලේශකාම වශයෙන් මනස පිනවන ගතිය මේවායින් අපේ සිත ගත 1000ටපත් වෙනවා වෙහෙසටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ඇසින් රූප දැකලා කනෙන් ශබ්ද අහලා නාසයෙන් ආග්‍රහණ විඳලා දිවෙන් රස විඳලා කයින් ස්පර්ශ ලබලා සිතින් අරමුණු ආස්වාදනය කරලා ඒවා පිළිබඳව තෘෂ්ණා මූලික හැඟීම් ඇති වෙනකොට අපේ මනසේ නිරන්තරයෙන් ක්ලේශ 1000ක් ඇති වෙන ක්ලේශ පරිදාහයක් ඇති වෙන එතකොට මේ පරිදාහය නිසා තමයි අර මනසේ ක්ලේශකාම වශයෙන් ඇතිවෙන පරිදාහය නිසා තමයි අපිව පොළඹවන්නේ ප්‍රායෝගිකව භෞතික වශයෙන් ඒවා අත්පත් කරගන්න. දැන් අර එක කතා ප්‍රවෘත්තියක තියෙනවා එක්තරා පුද්ගලයෙක් බොහෝම හැඩරුව ඇති කාන්තාවක් විවාහ කරගෙන හිටියා. මේ පුරුෂයා තරම් හැඩරුව ඇති කෙනෙක් නෙමෙයි. ඉතින් ඔහු සතුටු වුණා මට ලස්සන බිරිඳක් ඉන්නවා. හොඳ ලස්සන තරුණ බිරිඳක් ඉන්නවා. ඉතින් ඒක ඒක ආස්වාදනය කරන බව අර බිරිඳ දැනගෙන හිටියා. ඒ නිසා හැමතිස්සෙම බිරිඳ Tamanට ඕන දේවල් කරගන්න යොදන උපාය මාර්ගය තමයි මට මේවා දුන්න නැත්තම් මං යනවා යන්නේ. එතකොට දැන් තමන්ව තියාගන්න ඕන නම් මේ කියන જાති කරන්න ඕන. එතකොට මේක තමයි ඇය උපාය මාර්ගයේ හැටියට පාවිච්චි කරන්නේ. එතකොට ඉදිරියේ එනවා නැකත් ක්‍රීඩාව. ඒ කියන්නේ දැන් අපේ රටේ නම් අලුත් අවුරුදු උත්සවය වගේ. එතකොට ඇය කියනවා මට අලුත්ම වස්ත්‍ර ඕනේ. රතු වස්ත්‍රයක් ඇඳගෙන රතු වස්ත්‍රයක් පෙරවගෙන අපි දෙන්නත් එක්කලා අතින් අත අල්ලගෙන නැකත් ක්‍රීඩාව බලන්න යනවනම් යමු. එහෙම නැත්තම් මම නම් එන්නේ නැහැ. ඕන කෙනෙක් එක්කලා යන්න. ඉතින් දැන් මේ පුද්ගලයාට අර බිරිඳත් එක්කලා තියෙන බැඳීම කොච්චරද දැන් මේ බිරිඳගේ වචනේ ප්‍රතික්ෂේප කරන්න බෑ නමුත් එහෙම වස්ත්‍ර ගන්නට තරම් Tamanට වත් පොහසත්කමකුත් නැහැ. ඒ නිසා ඔහු කියනවා ඉතින් අපිට කොහෙන්ද එහෙම අලුත් වස්ත්‍ර ගන්න සල්ලි. එතකොට අර කාන්තාව කියනවා ඉතින් ඕනකම තියනවා නම් කෙනෙකුට මොනවද කරන්න බැරි. අර රජමාලිගාවේ රාජභාණ්ඩාගාරේ ඕනතරම් තියෙන විචිත්‍ර වස්තු හොඳ පණ ඇති හයිය ඇති පිරිමියෙකුට ගිහිල්ලා අරගන්න බැරිද? ඒකට ඒ තරම් ඇයිද බියපත් වෙන්නේ? රාජපුරුෂයෝ පොඩ්ඩක් එහාට මෙහාට වෙනකන් ඉඳලා වස්ත්‍රයක් අරන් එන්න බැයිද? එච්චරකට හයියක් නැද්ද? පෞරුෂයක් නැද්ද? දැන් අර බිරිඳ සොරකමට මේ සැමියාව පොළඹවනවා. දැන් අර බිරිඳත් එක්කලා රතු රෙද්දක් ඇඳගෙන රතු රෙද්දක් පෙරවගෙන අතින් අත අල්ලගෙන නැකත් ක්‍රීඩාව බලන්න යනවා කියන මානසික తত্ত্বය දැන් අර බිරිඳ විසින් ඔහුගේ මනසේ රෝපණය කළා. වර්ධනය කළා. දැන් ඔහු මානසිකව ඒක නැවත නැවත නැවත නැවත ආස්වාදනය කරනවා විඳිනවා. දැන් මේ ආස්වාදනය කරනකොට අර බරපතල සොරකම කරන්නට පවා ඔහුගේ මනස පොළඹවනවා. එනිසා ඔහු හිතට ධෛර්යය අරගෙන යනවා රාජ භාණ්ඩාගාරයෙන් වස්ත්‍ර සොරකම් කරන්න. අවසානයේ රාජපුරුෂයන්ට හසු වෙලා රජුට ඉදිරිපත් කරනවා. රජු වහාම තීරණය කරන උල තියලා මරන්නට එතකොට දැන් උල තියලා යටින් උල ඇනිලා හිස් මුදුනේ උල මතුවෙලා ඒ හිස් මුදුනේ මතුණු උල මත කපුටෝ එතකොට ගිජුලිහිනියෝ වහලා අර ඇස් වලට කොට කොට අර පණ තියෙදි තාම උල උඩ ඉඳෙව්වට එකපාරට මැරෙන්නේ නැහැ. ලේ ගිහිල්ලා වේදනාවෙන් ඉඳලා තමයි මැරෙන්නේ. දැන් එතකොට අර උල උඩ ඉඳගෙන අර කපුටෝ ගිජුලිහිනියෝ අර ඇස් වලට කොට කොට ඇස් අමු අමුවේ ගලවනවා. දැන් ලේ වැగిරෙනවා. මේ සියලු පීඩා විඳගෙන ඔහු අඳෝනා නගන්නේ මේ ඇස් ගලවනවා කියලාවත් උල උලේ ඇනිලා අමාරුයි කියලාවත් නෙවෙයි මට රතුරෙද්දක් මට මේ සියල්ල දරා ගන්න පුළුවන්. හැබැයි රතුරෙද්දක් ඇඳගෙන රතුරෙද්දක් පෙරවගෙන මගේ බිරිඳත් එක්ක අතින් අත අල්ලගෙන නැකත් ක්‍රීඩාව බලන්න යන්න නැති වෙච්ච එක තමයි මට ලොකුම අමාරුව. දැන් ඔහුගේ මනසේ අර අර ක්ලේශ කාමයේ නැවත නැවත මතුන. ඒ ක්ලේශ කාමයේ විසින් තමයි ක්ලේශ 10 විසින් තමයි ඔහු පෙළඹෙවි අර අපරාධය කරන්නට පව. ඒ ක්ලේශ දාහයෙන් පීඩිත. එතකොට ඉතින් ඒක සපුර ගන්නට බැරි වුණා. දැන් ඔහු අර මහා දුක්ඛ ස්කන්ධේ විඳවමින් ඔහුට ඒක නෙමෙයි දුක අර මනසේ ඇති වෙන දාහය. ඒ බලාපොරොත්තු ඉටු කරගන්න බැරි වෙච්ච එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මේ ක්ලේශයන් තුලින් ඇති කරන ආස්වාදනය, බන්ධනය ඒකට අපි නතු වුනහම ඒ ඒතනත්තාට එකෙන් මහා දාහයක් ඇති එතකොට ඒ ඇති කරන දාහය නිසා තමයි අපි අර භෞතික වශයෙන් මේ ඉන්ද්‍රියන් හමුවට මේ මනස විසින් ඉල්ලා සිටින දේ ඉන්ද්‍රියන් හමුවට පමුණුවන්න අපි නැවත නැවත උත්සාහ කරන්නේ. කායික වශයෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක් ඇස සංවර කරනවා කන නාසය දිව කය මනස සංවර කරනවා නම් ඒ තැනත්තාට අන්න ඒ සිතගත දවන ක්ලේශ පරිදාහයන් උපදින්නේ නැහැ. එතන මනස නිවෙනවා මොකද අර ක්ලේශයන් උපදින්නට ඉඩක් නැති නිසා. එතකොට මේ කාර්ය කොහොමද කරන්නේ කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මෙහි පැහැදිලි කරන්නේ. ඒතකොට තවත් බොහෝ සූත්‍රවල බුදුරජාණන් වහන්සේ මේ කාරණේ පැහැදිලි කරනවා. සෝ චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති න අනුභ්‍යංජනක් ගාහි හෝති නිමිති අනුනිමිති වශයෙන් අපි දේවල් ගන්නකොට තමයි අර ක්ලේශ වශයෙන් උපාදාන කරන්නේ එතකොට නිමිති අනුනිමිති වශයෙන් අපි ඒවා ග්‍රහණය කරන්නේ නැතිනම් එතනදී අර උපාදානය හෝ අර තෘෂ්ණා දාහය එතන ඇති වෙන්නේ නැහැ ඉතින් මේක අපිට පසුව නෙමෙයි ඒ ඒ මොහොතේම අරමුණු ගන්න මොහොතේම අපි සිහියෙන් හිටියොත් තමයි ඇතුළට ඒක නොගෙන ඉන්න පුළුවන්. දැන් ඇතුළට අපි ඒක ආස්වාදනීය සංඥාවකින් ඇතුල් කරගත්තට පස්සේ එතනින් එහාට ලේසි නෑ මේක වැඩෙන එක නවත්තන්න. දැන් මදුපිණ්ඩික සූත්‍රයේදී දේශනා කරනවා චක්කුංචාවසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඇසත් රූපයත් හේතු කොටගෙන චක්කු විඥානය හටගන්නවා. ඊට පස්සේ තින්නම් සංගති පස්සෝ. ඒ තුන එකතු වෙනන් පස්සේ ස්පර්ශයක් හටගන්නවා. පස්සපච්චා වේදනා. ඒ ස්පර්ශය නිසා යම්කිසි විඳීමක් අර අරමුණ පිළිබඳව සුඛ හෝ දුක්ඛ හෝ උපේක්ඛා වශයෙන් මේ ඉන්ද්‍රයන්ගෙන් යමක් විඳිනවා. එතකොට යම් වේදේති තං සංජානාති. එතකොට යමක් විඳිනවද ඒ විඳින ආකාරයෙන් තමයි හඳුනාගන්නේ. දැන් මේක ඊටාම වැදගත් කතාවක්. මොකද දැන් අපි ලෝකය හඳුනාගන්නේ ඇත්තටම මේ වචන වලින් අහලා එහින් දැකලා විතරක් නෙමෙයි. අපි දේවල් හඳුනගන්නේ ඒවා විඳින විදිහට. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් ඔන්න සුනකේකට අපි බොහොම ආදරයෙන් කරුණාවෙන් ඌට කැම ටික දීලා ඔළුව අත ගාලා එහෙම කටයුතු කරනකොට ඒ සතා අපිව හඳුනා ගන්නවා හිතවතෙක් හැටියට මිත්‍රයෙක් හැටියට. දකින්නකොටම ගහලා පන්න ගන්නවා නම් රිද්දනවා නම් සැරවැර කරනවා නම් අපි අහිතවත් කෙනෙක් හැටියට හඳුනා ගන්න. එතකොට අර ඉන්ද්‍රියන්ගෙන් ගන්න විඳීම අනුව තමයි ඒ සතා අපිව හඳුනා ගන්න. එතකොට අපේ මනසත් ඒ වගේ තමයි අපි ලෝකය හඳුනාගන්නේ. අම්මා තාත්තා කියන සංඥා වලින් විතරක් නෙමෙයි අම්මා පිළිබඳව හැඳිනීම මට ඇති වෙන්නේ තාත්තා පිළිබඳව හැඳිනීම ඇති වෙන්නේ ඒ අම්මා තාත්තා පිළිබඳව මගේ මනසින් විඳින දේත් එක්ක ඒ මව්පියන්ගෙන් ලොකු ආදරයක් සෙනෙහසක් මට ලැබෙනවා කියලා එහෙම දෙයක් මම විඳිනවන මගේ මනසේ අම්මා තාත්තා පිළිබඳව ලොකු සෙනෙහසක් බන්ධනයක් ගොඩනගෙනවා. එයි ඒ අය මට ප්‍රිය අය. ඒගොල්ලෝ මට ආදරේ. ඒගොල්ලෝ මට කැමති. ඒ නිසා මමත් ඒ අයට කැමතියි. එතකොට මේ විදිහේ යම් බන්ධනයක් හදා ගන්නවා කුමක් නිසාද අර වේදනාව තුලින් තමයි ඒ සංජානනය ඒ වටහා ගැනීම හඳුනා ගැනීම සිද්ධ කරන්නේ. දැන් මේක පුංචි කාලේ ඉඳලම එහෙම තමයි අත්දැකීම් තුලින් ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපි හිතමු පොඩි දරුවට අම්මා තාත්තා කියනවා වැඩිහිටියෝ කියනවා පුතේ ගින්දර අල්ලන්න එපා. ගින්දර අල්ලන්න එපා කියලා කිව්වට ඒ වචනෙන් දරුවට ගින්දර කියන්නේ මොකද්ද? ඒක ඇල්ලුහම මොකද්ද? මේ මොකක්වත් දැනෙන්නේ නැහැ. පුතේ පිච්චෙනවා එහෙම නැත්නම් දයියා මොකක් හරි එකක් කියනවා. ඒ කිව්වට දයියා දැනෙන්නෙත් නැහැ, ගින්දර දැනෙන්නෙත් නැහැ. ඒවා නිකන් වචන විතරයි. ඊට පස්සේ පොඩි දරුවා ගිහිල්ලා කොහොම හරි අර පහන් දැල්ලා හරි ලාම්පු දැල්ලා හරි ගිනි කූර හරි එහෙම නැත්නම් ගිනි පෙනෙල්ලා හරි මේක අල්ලනවා. ඇල්ලුවාට පස්සේ පිච්චෙනවා. අන්න පිච්චුණාට පස්සේ තමයි යම් වේදේති තං සංජානාති. අන්න ඒ විදීමත් එක්ක තමයි ගින්දර කියන්නේ මෙහෙම එකක්. පිච්චෙනවා කියන්නේ මෙහෙම එකක්. කියලා අර අම්මා එහෙම නැත්නම් තාත්තා අර වැඩිහිටියා කිව්ව කතාව ඒ ඒ පිළිබඳ පැහැදිලි හැඳිනීමක්. එහෙම නැත්නම් අර ගින්න නැමැති සංස්කාර ධර්මයේ ගින්න නැමැති අරමුණ පිළිබඳ ඒ දරුවා හඳුනාගන්නේ පළවෙනි වතාවට අර විඳීමත් එක්කලා. ඒක පිලිස්සෙන දෙයක්. ඒක අනතුරුදායක දෙයක්. ඒක ඒක රිදුම් ඇති කරන දෙයක්. ඒ නිසා එකෙන් ඈත් වෙලා ඉන්න ඕන. දැන් අන්න ලෝකය හඳුනා ගන්න. එතකොට මේ විදිහට තමයි ඇසින් දකිනකොට, කනෙන් අහනකොට, නාසයෙන් ආග්‍රහණය කරනකොට, දිවෙන් ස්පර්ශ රස විඳිනකොට මේ ඔක්කොමත් එක්කලා අපි හඳුනාගන්නේ ඒ විඳින විදිහත් එක්ක. දැන් එක එක්කෙනාට මේ දේවල් විඳින විදිහ වෙනස් වෙනවා ඉන්න මානසික තත්ත්වයට. දැන් හිතලා බලන්න දැන් සමහරුන්ට ඔන්න ඒක අපි හැමෝටම තියෙන ඔය අත්දැකීම. දැන් මොකක් හරි සංගීතයක් ඇහෙනකොට ඒ සංගීතයේ පදවල සහ ඒකේ තනුව ඒවා විතරක් නෙමෙයි විඳින්නේ. ඒ ඒක තමන් කැමති සින්දුවක් නම් කැමති සංගීතයක් නම් ඒක මුලින්ම තමන්ට ඇහිච්ච දවසේ ඇහිච්ච තැන යම්කිසි උත්තේජනයක් ඇති වුණා නම් දැන් මේ මොහොතේ එතන නෙමෙයි Taman ඉන්නේ. හැබැයි අන්න ඊට සාපේක්ෂ උත්තේජනයකින් තෘප්තිමත් බවකින් තමයි අරකට අහුම්කම් දෙන්නේ. ඒ වේ මුලින් මේක ගත්තු විදිහත් එක්කලා. ඊළඟට ආග්‍රහණයක් ලැබෙනකොට ඒකේ තියෙන සුවඳ විතරක් නෙමෙයි. ඒ සුවඳ මුලින්ම Tamanට දැනුනේ කොහෙදද? මොන විදිහ ආස්වාදනීය අවස්ථාවකදද දැනුනේ? එතකොට ඒ අවස්ථාවට සාපේක්ෂ තෘෂ්ණා උපාදානයන් එක්කලා තමයි අර ආස්වාදේ විඳින්නේ. ওই වගේම තමයි අනිත් පැත්ත. දැන් මට මතකයි අපි ඔය යුද්ධ කාලේ සජ්ජන සංවිධානයෙන් අපි පා ගමන් පහක් ගියා රටට ආශිර්වාද කරමින් සත්‍යක්‍රියාවක් කරන්න. එතකොට එහි අනුරාධපුරේ පාගමට තමයි මම මුලින්ම සම්බන්ධ වුනේ. ඉතින් දවස් 6කින් අනුරාධපුරයට ගියා හොරණ ඉඳලා. පළවෙනි දවසේම අපි කිලෝමීටර් 50ක් ගියා පාගමනේ. එතකොට දැන් අන්තිම අන්තිම හරිය යනකොට සම්පූර්ණ කකුල්වල දිය පට්ටමත් වෙලා අර තුවාල වෙලා ඒවට ඉතින් ප්ලාස්ටර් ගහගෙන අමාරුවෙන් අමාරුවෙන් දැන් යනවා. ඉතින් එහෙම යනකොට දැන් වෙහෙස වැඩි වෙනකොට ඉතින් එක දිගට මෙහෙම පයින් ගිහිල්ලා පුරුදු නැහැනේ. ඉතින් මොකක් හරි අඩුතරමින් ත්‍රිරෝධ රතයක් හරි නවත්තගෙන ගොඩ වෙන්නම හිතෙනවා. එහෙම හිතනකොට මම කල්පනා කරනවා දැන් මම එහෙම කළොත් අනිත් සියලු දෙනාගේම මනස කඩා වැටෙනවා. අපි දැන් මේ රට වෙනුවෙන් මේ කැපකිරීම කරන්නේ. සාසනය වෙනුවෙන් මේ කැපකිරීම කරන්නේ. ඒ නිසා ධෛර්යමත් වීම සුදුසු නෑ කියලා හිත දිරිමත් කරමින් මම සිහිපත් කළා දැන් අපි නික්මෙන්න ලෑස්ති වෙනකොට සජ්ජන සංවිධානයේ තේමා ගීතය වාදනය කළා. එතකොට මේ තේමා ගීත සභාපතිතුමා හදලා තියෙන්නේ ඒකේ හොඳ ලස්සන පද වැලක් තියෙන හොඳ අර්ථවත් වචන ටිකක්. ඉතින් මම අර ඇඟට වෙහෙස දැනෙනකොට පීඩාව දැනෙනකොට අර තේමා ගීතයේ තියෙන වචන එකින් එක එකින් එක ඒවා තියෙන අර්ථ සිහි කර කර සිහි කර කර සිත ධෛර්යමත් කරගත්තා. අපි මේ වගේ වැදගත් දෙයකටයි මේ වගේ කැපකිරීමකුයි මේ කරන්නේ කියලා. දැන් ඔහොම සිත දිරිමත් කර කර පාගමන ගියා. ඊට පස්සේ පස්සේ මාසයකට හමාරකට පස්සේ දැන් ආපහු දවසක මට ඇහුණා සජ්ජන තේමා ගීතය වාදනය කරනවා. ඒක ඇහෙනකොට මට මොකද්ද 아무තු අමාරුවක් දැනෙන්න ගත්තා. මොකද්ද බරපතල නිකන් අපහසුතාවයක්. ඒක ගතට දැනෙන එකක් නෙමෙයි මොකද්ද බන්දා ඒ වචන ටික ඇහෙනකොට ලොකු වෙහෙස කරගතියක් මට දැනෙන්න ගත්තා. මම බැලුවා මේ මේ සජ්ජන තේමා ගීතය ඇහෙනකොට ඇයි මට නිකන් එහෙම නොසන්සුන් වෙහෙස කරගතියක් දැනෙන්නේ. එතකොට තමයි මට මතක් වුනේ අර පාගමන යනකොට අර අධික වෙහෙස කර අවස්ථාවේ තමයි මම මේ තේමා ගීතේ වචන ටික නැවත නැවත සිහි කර කර ගියේ. දැන් ඒක තේමා ගීතේ වචනවල ඊටාම ගැඹුරු වැදගත් ධර්මාන්විත අර්ථයක් තියෙනවා. හැබැයි ඒක මගේ සිතට කාවැදුනේ එහෙම සුවදායක අවස්ථාවක නෙවෙයි අතිශය පීඩාකාරී අවස්ථාවක්. දැන් එතකොට ඒ තේමා ගීතේ පදවල ඇහෙනකොටම අර වෙහෙස කර බව තමයි මගේ මනසින් විඳින්න. එතකොට ඒ ඒ ගීතය හඳුනාගෙන තියෙන්නේ මගේ මනස අර තෙහෙට්ටු විදිහට. මේක මේ මේක තමයි මේ කියන්නේ යම් වේදේති තං සංජානාති යමක් විඳිනවද ඒ අනුව තමයි අපි ලෝකේ හඳුනාගන්නේ. ඒ ලෝකේ අනිත් අය ඒක විඳින විදිහට නෙමෙයි අපි හඳුනාගන්නේ. අපි හඳුනාගන්නේ අපි ඒක විඳින විදිහට. එතකොට තං සංජානාති යං සංජානාතේ තං විතක්කේති. එතකොට යමක් හඳුනාගත්තාම ඒ හඳුනාගත්තු විදිහට නැවත නැවත ඒ ගැන හිතන්න පටන් විතක්ක කියලා කියන්නේ එක්තරා චෛතසිකයක්. ඒ චෛතසිකෙන් කරන්නේ යලි යලි අරමුණ වෙත අපේ සිත යොමු කිරීම. ඒතර විතර්කණය කරනවා කියන්නේ කල්පනා කරනවා, විතර්ක කරනවා, හිතනවා. එහෙම කියලා කියන්නේ ආයෙ ආයෙ ඒ අරමුණ ගැන අපේ අවධානය යොමු කරනවා. හැබැයි අවධානය යොමු කරන්නේ කොහොමද? අර සංජානාදී හඳුනාගත්තු විදිහ අනුව තමයි. අපි ඒක හඳුනාගත්තේ පීඩාකාරී විදිහට නම් ඒක පීඩාකාරී දෙයක් හැටියටයි ඒ ගැන කල්පනා කරන්නේ. අපි ඒක හඳුනාගත්තේ ආස්වාදනීය විදිහට නම් ආස්වාදනීය ආකාරයෙන් තමයි ඒ ගැන කල්පනා ඒ විදිහට යම් ආකාරයෙන් හඳුනා ගන්නවද ඒ විදිහට කල්පනා කරන්න පටන් එතකොට යම් සංජානාති තං විතක්කේ යම් විතක්කේති තං පපංචේති. අන්න නැවත නැවත ඒ අරමුණ කෙරෙහි අපේ අවධානය යොමු වෙන්න පටන් ගත්තට පස්සේ තමයි ඒ පිළිබඳ ප්‍රපංච මතුවෙන්න ගන්න. මොනවද ප්‍රපංච කියලා කියන්නේ? තණ්හා, දිට්ඨි, මාන වශයෙන් ඒ පිළිබඳව අපේ මනසේ සංකල්ප ගොඩ නැගෙනවා. දැන් අර ඒ ඒ ඇතිවෙච්ච විඳීම ඒ දැනීමත් එක්කලා දැන් මේ මම තමයි මේක දැනගත්තේ මට තමයි මේ පීඩාව ඇති කියලා ආත්මීය වශයෙන් ගන්නවා දිට්ටි වශයෙන්. ඊළඟට සංසන්දනය කරනවා. අරකට වඩා මේක හොඳයි, මේකට වඩා මේක හොඳයි, මේක පීඩාකාරී, මේක සුවදායකයි. ওই විදිහට ලෝකේ දේවල් අපි සංසන්දනය කරනවා. මාන. එතකොට මේ සැසඳීමත් එක්කලා මේකට වඩා මේක තමයි හොඳ, ඒක තමයි ආස්වාදනීය කියලා අපිට තෘෂ්ණාව මතුවෙනවා. දැන් ඔන්න අර නැවත නැවත විතර්ක කරන්න පටන් ගත්තට පස්සේ ওই පටලැවිල්ල ඇති එතකොට යම් පපංචේති යමක් ප්‍රපංච කරනවාද ඒ විදිහට එතන ඉඳලා පపంచ සංඛා සංඥා සමුදාචරන්ති. ඊට පස්සේ ඒ තනත්තාට අර අරමුණු අපේ මනසට අරමුණු වෙනකොටම අර ප්‍රපංච අනුව තමයි අපේ සිත වැඩ කරන්නේ. ඒ කියන්නේ මුලින් අපි තෘෂ්ණාවෙන් ගත්තනම් ඒ තෘෂ්ණාවෙන් ගත්තු එක යන්තම් ඉන්ද්‍රයන්ට ස්පර්ශ වෙනකොටම අපි තෘෂ්ණාව මතුවෙන විදිහේ සංඥාවකින් තමයි ඒක ග්‍රහණය කරන්නේ. දැන් ඊට පස්සේ ආයි විතර්ක උපාදාන එච්චර ගැඹුරට යන්න ඕනේ සංඥාවම ගන්න සුභ සංඥා. ඊළඟට ඒක සුඛයක් හැටියට නම් අපි ප්‍රපංච කරලේ ඊට පස්සේ සුඛ සංඥාවෙන් තමයි ගන්න. අපි ඒක නුසුදුසු ගැටුම්කාරී දෙයක් හැටියට නම් ගත්තේ පටිඝ සංඥාවෙන් තමයි ඒක ගන්න. දැන් අපි පහුගිය දවස්වලත් කිව්වේ පහුගිය කාලවක් වානුවේ මේ අරගල ආදියත් එක්කලා ලංකාවේ මිනිස්සු හැමතිස්සෙම නිකන් පටිඝ සංඥාවේ. ඒ කියන්නේ හැප්පෙන්න, ගැටෙන්න, පැටලෙන්න, ගහගන්න, මරාගන්න, වෙඩි තියන්න, ගිනි තියන්න ඕන දෙයකට පුපුරලා යන්න සූදානම් පිට තමයි ඉන්නේ. පාරේ ගියත් එහෙමයි. ගෙදර හිටියත් එහෙමයි. ප්‍රවෘත්ති ඇහුවත් එහෙමයි. අනිත් අයත් එක්ක කතා කළත් එහෙම. හැම තිස්සෙම මේ පුපුරන්න ඕන්න මෙන්න කියන. එතකොට එහෙම වෙනකොට හැම හැම දෙයක්ම ගන්නෙ පටික සංඥා ගැටුම්කාරී ස්වභාවය. එතකොට අපේ මනසේ අර සංකල්පීය වශයෙන් කාමය උත්සන්න වුණහමත් ওই වගේ තත්ත්වයක් තමයි. එතකොට අපි ගන්නෙ අහන්නේ විඳින්න හැමදේම අර තෘෂ්ණා මූලික කාම සංඥායි. කාම සංකල්පනායි. එතකොට මෙන්න මෙහෙම පටලවිල්ලක් ඇති වෙනවා අපේ චිත්තාභ්‍යන්තරය අර ඉන්ද්‍රියන් අසංවර වුණු තැන. එතකොට ඔය කියන ක්ලේශ 1000න් ඇතුළත පීඩාවටපත් වෙනවා. වෙහෙසටපත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම්කිසි කෙනෙකුට මේ පටලවිල්ල ඇති වෙන්නේ කොතනද? අර ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගන්නා තැන. ඒ අරමුණු ගන්නා තැන යම් වේදේති තං සංජානති යමක් විඳිනවද ඒකෙන් හඳුනා ගන්න. ඒ හඳුනාගත්තට පස්සේ එතනින් එහාට ඒක ගැන විතර්ක කරනවා ඊට එහාට ප්‍රපංච කරනවා ඊට එහාට ඒ ප්‍රපංචයන්ට අනුව තමයි අපේ මනෝභාවයන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ මේ සිද්ධිය ආරම්භ වෙන්නේ කොතනින්ද? අර අරමුණු රසය හඳුනාගෙන ඒක විඳින ස්වභාවයත් එක්කලා. එතකොට රහතන් වහන්සේටත් ඒ අරමුණු පිළිබඳ වේදනා චෛතසිකය මතුවෙනවා. හැබැයි මතු වෙනකොට එතන මේ ඇති වෙලා නැති වෙන වේදනා චෛතසිකයක්. ඒක මේ මම විඳිනවා නෙමෙයි. එහෙම නැත්නම් ඒක මේ අරමුණෙහි පවතින විශේෂත්වයක් නෙමෙයි. මේ මොහොතේ පවතින මනෝභාවයන්, මේ මේ මොහොතේ පවතින ආකල්ප, මේ මොහොතේ පවතින චෛතසික ධර්ම අනුව තමයි දැන් මේ වේදනාව සුඛදායක විදිහට ගොඩනැගෙන්නේ. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපිට ගොඩාක් ග්‍රීස්ම පවතින වෙලාවට හොඳ සිසිල් සුළඟක් ඇඟ වදිනවනම් අපිට ඒක ආස්වාදයක් හැටියට තමයි දැනෙන්නේ. අදේට වන්දනා කරන්න ගිහිල්ලා හීතලේ ගැහි ගැහි ඉන්නකොට අර සීතල හුලඟම ආවොත් ඒක අපට කර්කශ විදිහට තමයි දැනෙන්නේ. එකම දේ අවස්ථා දෙකක අපේ ඉන්ද්‍රියන් විසින්ම හඳුනා ගන්නෝ ආස්වාදනීය විදිහට සහ ගැටුම්කාරී විදිහට කර්කශ විදිහට. ඇයි ඒ හඳුනාගන්නේ? ඒ ඒ අවස්ථාවන්හිදී පවතින සාධක වලට එනම් මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් මම කියලා කෙනෙක්වත් නෙමෙයි මේ පවතින නාම රූප ධර්මවල අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය අනුව ඇතිවෙන වේදනාවක් මේ තියෙන්නේ. ඒ හේතු ප්‍රත්‍යයන් වෙනස් වුණු තැන මේ වේදනාව වෙනස් වෙනවා. දැන් මට මතකයි බඩගින්නේ ඉඳලා ඉඳලා ඉඳලා ඔය පැණි රසවත් නැති බිස්කට් කීපයක් බලඳන්නට ලැබුණා. එදා මට හිතුණා ඒ බිස්කට් කොයි තරම් රසද කියලා. මොකද ජීවිතේ කවදාවත් මට ඒ වර්ගයේ බිස්කට් ඒ තරම් රසයක් දැනෙලා නැහැ. දැන් අච්චර දැඩි රසයක් මට දැනුනේ මොකක් නිසාද? ඒ තරම්ම කුසගින්න හිටපු නිසා දැන් ඒ කුසට වැටෙන දිවට කටට ගන්න ඕනම දෙයක් දැඩිව අවශෝෂණය කරගන්නට කය සූදානම්. නමුත් අපි කෑම කාලා අපේ ගත සිත සන්තුෂ්ත වෙලා ඉන්න වෙලාවට එහෙම නීරස විස්කෝතුවක් නෙමෙයි ඊට වඩා රස රසවත් දෙයක් අපි අනුභව කරන්න ගියත් ඒක අච්චර වේගෙන් ඇදලා ගන්නෙ නෑ. අවශෝෂණය කරගන්නේ. ඇයි? දැන් ඉන්ද්‍රියන් සංතෘප්ත වෙනවා. ඉතින් එහෙමනම් මෙතන තියෙන්නේ මේ මගේ ප්‍රශ්නයක් නෙමේ මේ ඉන්ද්‍රියන්ගේ ගැටලුව. ඉන්ද්‍රිය කියලා කියන්නේ මොනවද? නාම රූප ධර්ම. ඒ නාම රූප ධර්ම මොනවද? හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන සංස්කාර ධර්ම. එහෙමනම් ඒ සංස්කාර ධර්මයන්ගේ ඒ මොහොතේ සංකලනය මත ඒ මොහොතේ එකතුව මත ඇති වෙන කාරණයක් විනා ඉන් ඔබට දෙයක් මෙහි නැහැ කියන බව දකින්නට නම් අපි සිහිය සහ නුවණ උපදවා ගන්න. ඒතර අපි නිතර කතා කළා පහුගිය සතිවලත් කතා කළා සිහිය කියලා කිව්වේ අරමුණෙහි ගිලෙන්නේ නැතිව, එල්බ ගන්නෙ නැතිව, එහි කොටස්කරුවෙක් වෙන්නේ නැතිව, හැඟීම් බර වෙන්නේ නැතිව අපට අරමුණ දිහා බලන්නට පුළුවන් හැකියාව. ඒතර ඒ හැකියාව දියුණු කරගන්නට අපි අරමුණ ගැන අවධානයෙන් ඉඳලා විතරක් ප්‍රමාණවත් නැහැ අරමුණ ගැන අවධානයෙන් ඉන්නටත් උනේ අරමුණට සාපේක්ෂව අපේ මනස වැඩ කරන්නේ කොහොමද කියලා අවධානයෙන් ඉන්නටත් ඕන අරමුණ ගැන අවධානය විතරක් පවත්තලා සිහිය පුහුණු කරන්න බෑ අරමුණ ගැන අවධානය තියන අතරතුරේම ඒ අරමුණත් එක්ක මනස ගනුදෙනු කරන්නේ කොහොමද අන්න එතන දැක්කොත් තමයි මේ අරමුණ පිළිබඳ ආස්වාදයක් දැනෙනවා නම් ඒ සමස්ත ආස්වාදය දැනෙන්නෙම මේ අරමුණට දෙන අගයත් එක්ක. ඒ වෙලාවේ අපේ ඉන්ද්‍රියන් මේ නාම රූප ධර්ම සැකසීලා තියෙන විදිහත් එක්ක තමයි මේ අරමුණට මේ ලොකු අගයක් ආස්වාදනීය ගතියක් ආරෝපණය වෙන්නේ. එහෙම නැත්නම් මේක අරමුණෙහි පවතින විශේෂත්වයක් නෙමෙයි. ඉතින් මේ ටික හරියට හඳුනා ගන්නට නම් අරමුණෙහි ගිලෙන්නේ නැතිව එහි කොටස්කරුවෙක් වෙන්නේ නැතුව අරමුණත් පැහැදිලිව දකින්නට පුළුවන් වෙන්න ඕනේ. ඒ අරමුණට සාපේක්ෂව මනෝද්වාරය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එකත් පැහැදිලිව දකින්නට පුළුවන් අන්න ඒ සඳහා අපට සිහිය උපදවා ගැනීම අවශ්‍යයි. ඒ සිහිය අවදි කරගත්තොත් විතරයි අපට සම්පජඤ්ඤය සම්පජඤ්ඤය කියලා කියන්නේ විමසිලිමත් ප්‍රඥා. මේක කොහොමද වෙන්නේ? මේ ආස්වාදයක් දැනුනේ කොහොමද? ඒ ආස්වාදයක් දැනෙන ඇත්තටම ඒ අරමුණෙහි තියෙන ආස්වාදයේද නැත්නම් මනසින් ආරෝපණය කළද දැන් අපිට සරලව ගන්න පුළුවන් ආයත ඔක්කොම මනසින් අපි හදාගන්න එහෙම කියන්න පුළුවන් ඒ දැනුම් මාත්‍රයක් නිසා එහෙම නෙමෙයි මේක වෙන්නේ කොහොමද කියලා දැන් ඕවා මනසින්ම තමයි වෙන්නේ කියලා කිව්වට අපිට බැහැනේ පාලනය කරන්න ආ තරහ ගන්න ආ තරහ ගන්න ඉතින් මේ මනසින්ම නේවා තමන් හදාගන්න එහෙම කියන්න පුළුවන් නමුත් එහෙම කිව්වට අපිට තරහ ගන්න එක නවත්ත ගන්න බැරියයි මේක වෙන සිද්ධ වෙන හැටි. එතන නාම රූප ධර්ම ගොනු වෙන හැටි පිළිබඳ පැහැදිලි ප්‍රත්‍යවේක්ෂණයක් සහ පුහුණුවක් නැහැ. ඒ ප්‍රත්‍යවේක්ෂණය සහ පුහුණුව අවදි වෙන්නේ සතිය අවදි වුණොත් විතරයි. එහෙම නැත්නම් අපි නිකන් අර අරමුණෙහි මුසපත් වෙනවා. දැන් සාමාන්‍යයෙන් කියන්නේ ප්‍රශ්නය අනුන්ගේ වෙන තාක්කල් උත්තර දාර්ශනිකයි. ඒ මොකද ප්‍රශ්නේ අනුන්ගේ වෙනකොට අපි ඒක භුක්ති විඳින්නේ අපි ඒක ගිලෙන්නේ නැහැ. අපි ඒක කොටස් කරව වෙන්නේ. අපි ඒක එල්බ ගන්නෙ නැහැ. එතකොට අපිට එළියේ ඉඳගෙන හොඳට අර ප්‍රශ්නේ හේතුඵල වශයෙන් දාර්ශනිකව ධර්මානුකූලව විශ්ලේෂණය කරලා ඒක මෙහෙමයි වුනේ එතන වැරදුනේ මෙතනයි අපරාධය එහෙම කරගත්තේ එතනදී මෙහෙම කළා නම් එහෙම වෙන්නේ අඩුතරමින් දැන් හරි මෙහෙම කරන්න පුළුවන් අපිට ඊටාම දාර්ශනිකව ඒක විශ්ලේෂණය කරන්න පුළුවන් නමුත් ප්‍රශ්නේ තමන්ගේ වෙනකොට තමන්ගේ වෙනවා කියලා කියන්නේ එහි කොටස්කරුවෙක් වෙනකොට තමයි. තමන් ඒකේ ගිලනකොට ඒක භුක්ති විඳිනකොට ඒක එල්බ ගන්නකොට එතකොට ඒක තමන්ගේ වෙලා. ආත්මීය වශයෙන් උපාදාන කරගෙන. ඇලීමෙන් හෝ ගැටීමෙන් හෝ ඒක දැඩිව අල්ලගෙන. එහෙම අල්ලගත්තු ගමන් අපට අර දාර්ශනික බව අර විශ්ලේෂණය අර හේතුඵල දැක්ම අර ධර්මානුකූල න්‍යායාත්මක විග්‍රහ කරගෙන අර ප්‍රත්‍යවේක්ෂණය මොකුත් නැති වෙනවා. එහෙමනම් ඒබඳු ප්‍රත්‍යවේක්ෂණයක්, ඒබඳු දාර්ශනික බවක්, ඒබඳු හේතුඵල විග්‍රහයක්, ඒබඳු විමර්ශනයකට යන්න නම් අනිවාර්යෙන් අපිට පුළුවන් වෙන්න ඕන අර අනුන්ගේ ප්‍රශ්න දිහා එළියෙන් ඉඳගෙන බලන්න වගේ මේ හැම කරුණක්ම Tamange කරගන්නේ නැතිව ඒවයි එල්බ ගන්න නැතුව ඒක කොටස් කරුවන් වෙන්නේ නැතිව ඒ දිහා බලන්නට පුළුවන් වෙනවා. අන්නේ හැකියාව තමයි සතියයි කියලා කියන්නේ. එතකොට ඒ සතිචෛතසිකය අවදි වෙන්න අවදි වෙන්න අපේ කය පිළිබඳව අපේ සිත පිළිබඳව බාහිර ලෝකයේ පිළිබඳව මේ හැම දෙයක් පිළිබඳවම නාම රූප ධර්මවල ක්‍රියාකාරීත්වයේ සිදුවෙන ආකාරය අපිට පැහැදිලිව දකින්න පුළුවන් එහි එල්බ ගන්න නැතිව හැංගීම් බර වෙන්නේ නැතු. එහෙම පැහැදිලිව දකිනකොට තමයි එහි සිද්ධ වෙන හේතුඵල ක්‍රියාදාමය සහ ඒ වෙනස් කරනවා නම් වෙනස් කළ යුතු ආකාරය පිළිබඳ විමර්ශනාත්මක දැක්මක් අපේ සිත් තුළ අවදි වෙන්නේ. ඉතින් ඒ නිසා මේ විදිහට ඉන්ද්‍රයන් පුහුණු කිරීම තමයි ඉන්ද්‍රිය සංවරයයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ සබ්බාසව සූත්‍රයේදී කෙලස් දුරු කරන එහෙම නැත්නම් ආශ්‍රව ධර්ම දුරු කරන ආශ්‍රව ධර්ම දුරු කරන දෙවන උපාය මාර්ගයේ හැටියට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරන්නේ ඔය කියන සති සංවරය. අත්ති අත්ති ආසව සංවරා පහතබ්බ. මහණෙනි සති සංවරේ ඉන්ද්‍රිය සංවරේ ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම පවතිනවා ඒ කොහොමද මේ ඉන්ද්‍රිය සංවර නොකර ගන්න තැනැත්තාට සිහියෙන් නුවණින් ඉන්ද්‍රිය සංවර කරගත්තේ නැති තැනැත්තාට ඒ අරමුණු පිළිබඳව අයෝනිසෝ මනසිකාරය නිසා මනසේ ක්ලේශ පරිදාහයන් උපදිනවා. ඒන් වෙහෙසටපත් වෙනවා. ඒව නිසා නැවත නැවත ප්‍රපංච හට ගන්නවා. ඒ පටලැවිල්ල ලෙහන්නට පුළුවන් වෙන්නේ මේ අරමුණු පිළිබඳවත් ඉන්ද්‍රිය පිළිබඳවත් අපේ මනස පිළිබඳවත් සිහිය පිහිටුවාගෙන සම්පජඤ්ඤය අවදි කරගන්නට පුළුවන් නම් පමණයි. අන්න ඒ විදිහට සතිය සහ සම්පජඤ්ඤය උපදවාගෙන ඉන්ද්‍රියන්ගෙන් ඉන්ද්‍රියන්ට පැමිණෙන අරමුණු අයෝනිසෝ මනසිකාරයෙන් ඒවා වැරදි සංඥා සංකල්ප උපාදානයන්ගෙන් උපාදාන කරගන්නට නොදී නිවැරදි දැක්මකින් නිවැරදි විශ්ලේෂණයකින් ඒවා විග්‍රහ කරගන්නා තැනත්තාට අර ක්ලේශ පරිදාහයන් ඇති වෙන්නේ මේ තමයි සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ එහෙමනම් මූලික වශයෙන් අපි මේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් කියලා හිතනවා. එහෙමනම් අපි ඊළඟ සතියේ තුන්වෙනි කාරණය සාකච්ඡා කරනවා අත්ති ආසවා පටිසේවනා පහතප්ප. ප්‍රත්‍යවේක්ෂා නුවණින් ප්‍රහාණය කළ යුතු කෙලස් ධර්ම ආශ්‍රව ධර්ම මොනවද කියන එක. එහෙමනම් අද අපි මේ කතා කළේ දෙවැනි කාරණය සති සංවරයෙන් අපි කොහොමද ආශ්‍රව ධර්ම ක්ලේශ ධර්ම පාලනය කරන්නේ දුරු කරන්නේ කියන කාරණය. ඉතින් මේ කාරණයට අදාළව තියෙන දහම් ගැටලු මූලික වශයෙන් සාකච්ඡා කරලා ඉන් අනතුරුව අපි අවශේෂ දහම් කරුණු ගැන සුපුරුදු විදිහට සාකච්ඡාව ආරම්භ කරමු.